හොඳයි එහෙනම් අපි <clears throat> තුන්වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපේ විජේ මහත්තයා සූදානම් වෙලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න කීපයක් එක්ක. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි සමිනවන්ස අද දින ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න වහන්සේගේ අවසර. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අවසරයි මම භාවනාවට ආධුනිකයෙක් මේ. මීට මාස කිහිපයකට පෙර සිට දිනයකට විනාඩි 30ක බැගින් සෑම දිනයකම නොව භාවනා කරමි. පරයන්ක භාවනාවේදී හටගන්නා කාය වේදනා නිසා සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් ඇත. ඊයේ සක්මන් භාවනාවේදී විනාඩි 30ක් 45ක් පමණ පසු ඇස් පියාගෙන සිටගත් විට මගේ කය පාවෙන්නාසේ දැනිනි. මේ සුවදායක වද ඒ මොහොතේදී අරමුණු අරමුණු කිරීමට දෙයක් නොදැන සිටි හේයින් ඇස් ඇරිනේ මේ විට කුමක් කළ යුතුද මගේ භාවනාව දියුණු කර ගැනීමට කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි ස්වාමින් වහන්සේට නිවන් සුව පතමි හොඳයි ඇත්තටම මේ ටික ටික ඉතින් අපේ හිත හිතේ එකඟතාවයක් ඇති වෙනකොට එකඟතාවය හරහාම ඔය වගේ පස්සද්ධියක් කියලා එකක් පහළ වෙනවා. ඒ කියන්නේ කායික එක්තරා අන්දමකින් සැහැල්ලුවක්, හිතේ සැහැල්ලුවක්, ඒක විදිහට තමයි ඉතින් අර ටික ටික මේ භාවනාව වැඩෙන්නේ. සමාධිමත් වෙන්න කලින් එන ලක්ෂණ තමයි යෝවා. කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා, පාව වෙනවා වගේ තේරෙනවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් ටිකක් සමන්ට ක්‍රම ටික අහුවෙලා තේනවා. කරගෙන යන්න ඕන පිළිවෙල තේරලා තේනවා. තව උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ එහාට එහාට යන්න යන්න අරමුණ නොපෙනී යාමක් නැත්නම් අරමුණ සියුම් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක කියන්නේ හොඳට ගන්නයි තියෙන්නේ. අපි එතෙන්දී ආයි කලබල වෙන නරකයි මේ සතිය දුර්වලලාය නැත්තම් භවනා වැරදිලාය කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න නරකයි. තේරුම් ගන්න තියෙන්නේ මේ ටික ටික ටික හිතේ කෙලස් ටික යටපත් වෙන්න යටපත් වෙන්න නීවරණ යටපත් වෙන්න යටපත් වෙන්න හිතේ තිබිච්ච ඒ දරත ස්වභාවය රළු ස්වභාවය අඩු වෙලා කායික වශයෙන්ුත් සෝයක් සැහැල්ලුවක් පස්සද්ධියක් එන්න ගන්නවා. මේ විදිහට තමයි යන්නේ. ඉතින් උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී ඇසෙන සමාධිය යන වචනය මදක් විස්තර කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම අවස්ථාව අවට පරිසරයේ ශබ්දයන් සම්පූර්ණ වශයෙන් නැසෙන සිතුවිලි නැති අවස්ථාවක්ද. අන්‍ය යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමට සවන් දීමේදී එයින් යමක් ගලපා ගැනීමට උත්සාහ කිරීමේදී සිතට නැගුණු ප්‍රශ්නයකි මේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සමාධිය ඉතින් පැති කීපයක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි එකම අරමුණක් අරගෙන ඒ අරමුණටම නැවත නැවතන හිත නැංවනවා නම් අන්න එතෙන්දී ඒ අරමුණේම හිත නංවමින් ඒ අරමුණ අපි නිත්‍ය වශයෙන් සලකමින් කරන භාවනාවක් තියෙනවා. අපි ඒකට සාමාන්‍යයෙන් සමත භාවනාව කියලා කියනවා. අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ඔන්න අපි මාක් හරි වර්ණයක් ඉස්සරහා තියාගෙන වර්ණ සටහනක් ඉස්සරහා තියාගෙන ඒ ඒ අරමුණටම ඒ වර්ණයටම හිත නැවත නැවත නංවනවා. අපි තුන් රතු පාට කියලා වර්ණයක් අරගෙන ඔන්න ඒකෙන් අපි හිතමු හදාගත්තා කියලා <clears throat> යම්කිසි රවුමට මොකක් හරි සටහනක් අපි ඒ වර්ණයටම හිත නැවත නැවත ලංවනවා. නැවත නැවත ඒ වර්ණයටම ලංවනවා. ඊට පස්සේ S2 පියාගත්තාමත් මේ වර්ණය අපේ හිතේ තියෙනවා. ඊළඟට ඔන්න හිතේ තියෙන ඒ වර්ණ සංඥාවටත් හිත නංවන්න පුළුවන්. ඔහොම ඔහොම කාලයක් කරනකොට කරනකොට කරනකොට අන්න ඒ වර්ණය තුලම හිත ඒකාග්‍ර වෙනවා. ඒ වර්ණය තුලම හිත ඉන්න පටන් ගන්නවා. හිත දැන් වෙන අරමුණු වලට යන්නේ නැතුව දැන් නැවත නැවත එතකොට මේ වර්ණය ඇසුරු කරමින් අපේ නිරන්තරයෙන් අපේ හිත පවතිනවා. මේ විදිහටත් අපේ හිත සමාධි කරන්න පුළුවන්. ඉතින් ඔයගේ ක්‍රම පාවිච්චි කරනවා සමත භාවනාවේදී. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක්ගේ අපි කැමති කෙනෙක්, අපි හිතමු අපේ ගුරුවරයෙක්, අපි කැමති ආදර්ශවත් චරිතයක් කොහොම ඉස්සරහට අරගෙන අපිට මෛත්‍රී කරන්න පුළුවන්. සූපත් වේවා කියලා ඔන්න මෛත්‍රී කරනවා. සූපත් වේවා කියලා මෛත්‍රී කරනවා. හරියට නිකන් උඩ ඉඳන් පහලට සම්පූර්ණයෙන්ම නිකන් මනසෙන් ස්පර්ශ කරනවා වගේ සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. මෙහෙම කරන්න කරන්න ඔන්න අපේ හිත ඒ අරමුණේම බැස ගන්නා ස්වභාවයක්, ඒ අරමුණ තුලම ඉන්න ගතියක් පහළ වෙනවා. දැන් ඊළඟට හිත අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ. වෙනත් වෙනත් වර්තමාන වශයෙන් වෙන අරමුණට යන්නෙත් නැහැ. මෙන්න මේ අපි ඉස්සරහින් තියාගත්ත මේ අරමුණ තුලම ඉන්න පටන් ගන්නවා. මේක අපිට දිගට කරන්න කරන්න කරන්න අන්තිමට අපේ මැදිහත් වීමකින් තොරව අපි මේ යොමනාවෙන් දැන් කරගෙන කරගෙන යන්නේ හිතපෙට යනවා ආයෙ ගනලා තියාගන්නවා ආයෙත් හිත පිට යනවා ආයෙ ගෙනල්ලා තියාගන්නවා. මෙහෙම තමයි මුලින් කරන්නේ. හැබැයි මේක හොඳට පුහුණු වෙන්න පුහුණු වෙන්න හිතම ඒක තුල ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ඊළඟට අපිට ওই තරම්ම වීරයක් හදන්න අවශ්‍ය නැහැ මේක ගෙනල්ලා තියන්නේ කියලා. එයා විසින්ම ඉන්නවා. අන්න එතකොට අපි කියනවා මෙන්න මෙතනත් සමත ස්වභාවයකින් තැම්පත් වෙලා ඔන්න මේ ආරමුණක එකට ඉන්නවා කියලා. දැන් මේකත් ඉතින් සමාධි සත්‍යයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි විපස්සනා භාවනාවේදී මීට වඩා ටිකක් වෙනස් ගතියක් තියෙනවා. අරමුණු එක්කෝ විවිධාකාර අරමුණු රාශියක නිරන්තරයෙන් සතිමත් වීමක් සිද්ධ වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සක්මන් භාවනාවේදී ඔන්න අපි එක අවස්ථාවකදී වම් පාදය පොළවේ තියනකොට එතෙන්දී අපේ හිත එකඟ කරගන්න උත්සාහත් වෙනවා. අතීතයට යන්න දෙන්නෙත් නැතුව අනාගතයට යන්න දෙන්නෙත් නැතුව අපි තුමු අපේ යටිපතුලේ දැනෙන දේ තුලම අපි හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඊට පස්සේ අපි ඒ අරමුණ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා නැතිලා යනවා. ඊට ඔන්න දකුණු පාදය පොළවේ වදිනවා. දකුණු පාදයේත් යටිපතුලේම ඔන්න හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ආයෙත් ඊළඟ පාදයට යනවා. ආයෙ ඔන්න වම් පාදයේ පොළවේ වදිනවා. ආයෙ ඔන්න දකුණු පාදයේ වදිනවා. දැන් මේ නිරන්තරයෙන් අරමුණ වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. හැබැයි හිත වෙනත් බාහිර අරමුණු වලට යන්නේ නැතුව මේ අපි තෝරගත්ත අරමුණු වල ඉන්න පටන් ගන්නවා. අඛණ්ඩ සතියක් තියෙනවා. ඒ වගේමයි ටික ටික දැන් මේ වෙනත් අරමුණු වලට නොගිහින් මේ අරමුණේම නැත්තම් මේ අපි තෝරගත්ත අරමුණු කීපෙම ඉන්න පටන් ගැනීම හරහා ඔන්න එතන සමාධියක් ගොඩනගෙනවා. ඊළඟට අපි හිතමු ඒ අරමුණම අපි තව ටිකක් වැඩිපුර නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේ අරමුණේම සිද්ධ වෙන වෙනස් වීම තේරෙන්න පටන් ගන්නවා අපි සාමාන්‍යයෙන් සම්මුති මට්ටමක් අභිභවා ගිහිල්ලා ඉන් එහා ගිහිල්ලා පොඩ්ඩක් පරමාර්ථ මට්ටමකට බැහැ ගන්නවා ඔතන තියෙන තද ගතියක් රළු ගතියක් සිසිල් ගතියක් උණුසුම් ගතියක් මේ වගේ දේවල් අපි බලන්න පටන් ගන්නවා ඔන්න අපි අර එක අරමුණක් කියලා ගත්ත දේ ඔන්න දැන් තව තව අරමුණු රාශියක් බවට විස්තර රාශියක් බවට පත් වෙනවා. දැන් මෙතනත් ඉන්න පටන් ගන්නවා. දැන් මෙතනත් සමාධිමත් වීමක් තියෙනවා. ඒ කියන්නේ අපි මුලින් ගත්තේ එකක් කියලා. හැබැයි දැන් මෙතන දැන් නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මෙතනත් දැන් ඒ අපේ ඌමනාවෙන් ඒ බලන අපේ පරිේශණයේ පරිේශණය කරන තැන හැර වෙන හිත වෙන එහෙ මෙහෙ යන්නේ නැතුව මේ අපේ අපිට ඌමනා තැනම ඔන්න බල බලා ඉන්නවා. ඉතින් මේකෙත් තව එහාට යනවා විපස්සනාව නම් ඇත්තටම සමාධි කීපයක් ඉතින් අර්ථ දක්ව ගන්න පුළුවන්. මෙතෙන්දිත් අපි හිතමු මේ මට්ටම අභිභාග කියලා ඔන්න මේ හැම එකෙම පේනවා ඇතිවීම නැතිවීම ස්වභාවයක්. දිනන්තරයෙන් උන ඇතිවීම නැතිවීම ස්වභාවයක් පේනවා ඇති බලන බලන තැන. එතනත් හිත සමාධිමත් වෙන්න පුළුවන්. උපචාර මට්ටමක සමාධියක් හැදෙන්න පුළුවන්. ඊළඟට අරමුණු සම්පූර්ණයෙන්ම අයින් වෙලා අරමුණු වලින් තොරවත් සමාධි වෙන්නත් පුළුවන්. ඒ වගේ ඉතින් සමාධියේ විවිධ අවස්ථා යෝගාවචරයෙන් අත්දකිනවා. සමත පැත්තෙනුත් ඉතින් විවිධ මට්ටම් වලින් සමාධි අර්ථ දක්වලා තියෙනවා. ඉතින් මේ වගේ හිතේ අර හිත අනවශ්‍ය විදිහට අතීතයේ අනාගතයේ ගිහිල්ලා පැටලෙවෙන්නේ නැතුව අපිට ඌමනා අරමුණේ හිත දිගට පවතිනවා නම් අන්න එතන සමාධිමත් වීමක් තියෙනවා කියලා අපිට දල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. අපිට කාට හරි දැන් අපි ඉස්සරහින් ඉස්සරහට යනවා කාට හරි තව මේකට එකතු කරන්න ඕන නම් නැත්නම් තව විස්තර කතා කරන්න ඕන නම් ඉදිරිපත් වෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිහිය පවත්වා විනාඩි 5කින් පමණ හුස්ම සංසිඳේ. ඉන්පසු ප්‍රකටවන අරමුණු වරහන් ඇතුලේ ශබ්ද වේදනා ශාරීරික කම්පන චංචල කෙරෙහි සිහිය පවත්වමි. විටින් විට සිතුවිලි වලින් බාධා පැමිණියද ඒවා මුලදීම හඳුනාගත් නිසා භාවනාව අඛණ්ඩව කරගෙන යාමට හැකි විය. විනාඩි 45කට පමණ පසු සමාධිමත් ස්වභාවයක් ඇති විය. පසුබිමෙන් සිතුවිලි පැවතියද සතියට කිසිදු බාධාවක් නොවිය. මෙසේ විනාඩි 30ක් පමණ එක දිගට සතිය පවත්වා ගත හැකි විය. එම කාලය තුල දැනීම ක්‍රමයෙන් අඩු වුණු වරහන් ඇතුලේ නිින්ද යාමට මෙන් නිරීක්ෂණය කළෙමි. පැය එකහමාරකට පමණ පසු පරයන්කේ නැගී සිටියෙමි. සක්මන් භාවනාව පාදය පාදයේ පොළව ස්පර්ශවන කොටසට සිහිය පවත්වමින් සක්මන ආරම්භ කළෙමි. විනාඩි 10කට පමණ පසු සමාධිමත් ස්වභාවයක් හා ස්වංක්‍රීයව ඇවිදින ආකාරයක් දැනිනි. ඉන්පසු ඒ ඒ මොහොතේ ප්‍රකට වන අරමුණු කෙරෙහි වරහන් ඇතුළේ ශබ්ද සුළඟේ ස්පර්ශය පාදයේ ස්පර්ශය සතිය පැවැත්වීමට උත්සාහ කළෙමි. දිකටම සතිය පැවැත්වීමට හැකි විය. එක වරකට එක අරමුණක් පමණක් ප්‍රකට වන බව නිරීක්ෂණය කළෙමි. විනාඩි 30 40කට පමණ 40ක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. භාවනාව දිනු කර ගැනීමට උපදෙසක් පතමි. ඔව් ටිකක් ඉතින් ක්‍රමයේ අහුවෙලා තේනවා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඕනනම් තව ටිකක් විස්තර බලන්න දැන් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හිත දැන් වැඩි පිට යන්නේ නැහැ. ඌමනා තැන දැන් තියෙනවා. අරමුණෙන් අරමුණට පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් බලන්න තමන්ට කලින් දැක ගන්න ලැබිච්ච නැති තව මොනවාද මෙතන ලක්ෂණ තියෙන්නේ. පාදයක් පොළවේ වදිනකොට කොහොමද මේකේ ක්‍රියාවලිය ටිකක් තව විස්තරාත්මකව බලන්න උත්සාහත් වෙන්න. මුළු පාදයේම එකපාර වදින්නේ නැහැ. මුළු යටිපතුලම එකපාරම වදින්නේ නැහැ. මේකේ තියෙනවා වදින ක්‍රම ක්‍රමයක් තියෙනවා. ටික රටාවක් තියෙනවා. අන්න ඒ රටාවත් පොඩ්ඩක් අල්ලගන්න බලන්න. ඊළඟට ඒ දැනෙන කොටත් අපි තුමු මුලින් නිකන් තද ගතියක් විතරයි අපේ හිත තියාගෙන යන්නේ. නමුත් තද ගතියට අමතරව අපි තුමු ටයිල් පොලවක නම් ඇවිදින්නේ ඔන්න එතන සිසිල් ගතියක් තියෙනවා. ලණු පැදුරක නම් ඇවිදින්නේ ඔන්න එතන රළු ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ අපි ඇවිදින පරිසරයට අනුව නැත්නම් අපි යටිපතුල පිහිටන තැන අනුව මේ දෙන්න දේවල් වල වෙනස්කම් සිද්ධ වෙනවා. මේවත් පොඩ්ඩක් බලා ගන්න. කියන්නේ මෙතන එක ධාතු ලක්ෂණයක් නෙමෙයි තියෙන තවත් රාශි ධාතු ලක්ෂණ කීපයක්ම තියෙනවා. රාශියක්ම තියෙනවා. මේවත් පොඩ්ඩක් දැක ගන්නාසුලුව ටිකක් සෙවිල්ලෙන් බලන්න. තත් උනන්දුවෙන් බලන්න. මෙහෙම කරනකොට සමහර විට මේ සක්මනේ වේගය අඩාල වෙන්න පුළුවන්. හිමින් යන්න ඉඩ තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. මොකද දැන් විස්තර බලනකොට මේක එතෙන්ට අපි මූලිකත්වය දෙනවා. ටිකක් හිමින් සක්මන සිද්ධ වෙයි. ස්වාභාවිකවම ඒක සිද්ධ වෙයි. මේක සිද්ධ වෙනවා නම් ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. දිගට සක්මන කරන්න තව ටිකක් ඔය විස්තර බලනා සුළුව. අනිත් එක මම හිතනවා හොඳින් කරලා තියෙනවා විශේෂ දෙයක් එකතු කරන්න දෙයක් නැහැ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මේක ටිකක් දිග ප්‍රශ්නයක්. මීට අවුරුද්දකට පමණ පෙර මට ලැබුණු අත්දැකීමක් ගැන විමසීමටයි මේ ලියන්නේ. ශීල ප්‍රතිපත්තියක පිහිටා දීර්ඝ කාලයක් භාවනා කරන යෝගියෙක් මේ දෛනික කාලසටහනකට ගුරු උපදෙස් අනුව භාවනා කරන්නෙමි. මගේ මූලික කමඨහන පිම්බීම හැකිලීමයි. සක්මන් භාවනාවෙන් බොහෝ ඉක්මනට සිත සමාධිමත් කරගත හැක. සමාධිමත් සිතින් පරයන්කයට පැමිණි විගස අරමුණු බොහෝ ඉක්මනින් සංසිදේ. ඉන්පසු කයේ ඇති සංවේදනාවලටත් එන සිතුවිලි දෙසටත් බැලීම කරගෙන යයි. එදිනදා ජීවිතයේ වැඩවලදීද බොහෝ විට සමාධියක් පවතී. රාග දෝෂ බොහෝ දුරට යටපත් වී ඇත. මේ සිද්ධිය සිදුවීමට දින කිහිපයකට පෙර මට අධික මානසික වේදනාවක් ඇති විය. ඒවන විට මා සිතා සිටියේ දෝෂය බොහෝ දුරට යටපත් වී ඇති බවයි. මේ වේදනාව නැති කර ගැනීමට මට බොහෝ වෙහෙස දරන්නට සිදුවිය. රේරුකාණේ චන්දමිල ස්වාමීන් වහන්සේගේ පොතක දක්වා ඇති උපක්‍රම සහ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ විපස්සනා සමාධියකින් දෝෂ සිද්දස බලමින් ඒවා ප්‍රපංච නොකර යන්නට ඉඩ හරිමින් යෙදුනා. මේ අතරේ මට හදිසිය දුර ගමනක් වී ලයින් එකේ යන්නට සිදු වුණා. ඒවන විට මගේ සිත බොහෝ සංසුන් වෙලාය. මම ඒ ගමන සමාධිමත් සිතින් ගමන් කළා. දකින්න දැනෙන හැම අරමුණක්ම උපේක්ෂාවෙන් බලා සිටියා. එදින මට පුරුදු පරිදි දෛනික පරයන්ක භාවනාවේ නොයදුනත් සතිමත්ව සිහියෙන්ම ගමන් කළා. පසුදින පසුදින උදෑසන පුරුදු පරිදි මා පැයක සක්මනින් පසු සමාධිමත් සිතින් පරියංකයට වාඩි වුණා. මේ මගේ සාමාන්‍යයෙන් භාවනා කරන ස්ථානය නොවේ. මගේ සිත වැඩි බලාපොරොත්තුවක් තිබුණේ මගේ සිතේ වැඩි බලාපොරොත්තුවක් තිබුණේ නැත. පුරුද්දට භාවනා කළා. බොහෝ ඉක්මනින් සිත සමාධිමත් වුණා. පිම්බීම හැකිලිම වෙන් කර සොයා ගැනීමට නොහැකි තරමට සියුම් වුණා. කයේ වේදනාවන් හෝ සිතුවිලි වලින් බාධාවක් නැත. මට තිබුණේ බොහෝ සියුම් වී ඇති පිම්බීම් හැකිලීම් දෙසා බලා සිටීමයි. ඒ දැනුනේ ඇතිවීමෙන් නැතිවෙන් පවතින චලනයක් ලෙසයි. ඒ දෙස බොහෝ වෙලා බලා සිටන විට නැතිවීම පමණක් දැනෙන්නට වුණා. මෙය මෙතනින් මේ මෙපමණකි කය දැන් සම්පූර්ණයෙන්ම නොදැනී ගොස්ය සිතුවිලි හෝ වේදනා කිසිවක් නැත එක්තරා ක්ෂණයකින් මේ දකිමින් තිබුණු නැතිවීමෙන් සිවුම පැවති කම්පණයද නැති වී ගියා. කිසිවක් නොදැනෙන තත්වයකටපත් වුණා. මට නිින්ද ගියේ නැත. ඒ සමගම කියවන්න ටිකක් අමාරුයි. ඒ සමග මම ජීවිතයේ තවදුරටත් නොදක තිබුණු ආලෝක කදම්බයක් bliss of light uh, square tube uh, පෙනෙන්නට සිදු වුණා. ඒ සමගම ඊට අංශක 15ක් පමණ දුරින් ඒ සමගම ආලෝක කදම්බයක් ඇති වී නැති වුණා. මේ දෙකම යොමු වී තිබුණේ මගේ මනස දෙසටයි. ඒ සමග මගේ කය පුරා සැහැල්ලුවක් ආ සතුටක් දැනෙන්නට වුණා. මට ප්‍රීතිමත් සිතක් ඇති වුණා. මම සතර අපායන් ගැලවුණා යන හැඟීමක් ඇති වුණා. තවත් පැය භාගයක් පමණ පරියන්කේ එලෙසම සිටියා. එදා දවසට මගේ කය සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ගෙවුණා. මේ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස් කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්මේ නිවන් අවබෝධ වේවා. මේකේ අන්තිමට කියලා තියෙනවා uh, please don't ask me to identify myself. <laughs> Uh, ඔන්න හිතෙන හැබැයි මේ කියන්නේ ඔය මට්ටම ඊට මෙච්චර දුර යන්නේ නැතුවත් කෙනෙකුට ඔය ආලෝක සභාවයක් නම් පහළ වෙන එක වෙන්න පුළුවන්. Uh, ඒ කියන්නේ හිතේ සමාධිය වර්ධනය වේගෙන එනකොට විශේෂයෙන් ආනාපාන සතිය වගේ වඩනකොට හිතේ ප්‍රබල මේ ආලෝක සභාවයන් පහළ වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ වෙනකොටත් ඒ වගේ දේවල් සාකච්ඡා කළා. එතනින් හැබැයි සතර පායෙන් නම් මිදෙන්නේ නැහැ. මේ එතන තියෙන නිකන් සමාධිමත් ස්වභාවයක් පමණයි. ඒ කියන්නේ ආනාපාන සතිය දිගට කරගෙන යනකොට හිතේ සමාධිය වර්ධනය වෙනකොට මේ වගේ ආනාපාන සති නිමිත්තක් පහළ වෙනවා. ඒක අපි අර කලින් කතා කරා වගේ මේ මුලින් එක එක විදිහට ඇවිල්ලා පොඩි පොඩි ආලෝකයන් එනවා යනවා එනවා යනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව අපි තවදුරටත් ආනාපාන සතියටම අවධානය යොමු කරනකොට ඔන්න අර සමාධි නිමිත්ත ඇවිල්ලා හොඳට තහවුරු වෙලා ස්ථාවර වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕක පාවිච්චි කරන්න පුළුවන් තව දුරටත් මේ හිතේ සමාධියම වර්ධනය කරන්න. නැත්තම් තව ගැඹුරට කියනවා නම් ධ්‍යාන මට්ටම් වලට යන්න ඔය නිමිත්ත භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඕක සමාධිමත් ස්වභාවයක් පමණයි. ඉතින් ඕක අපි වරද්ද ගන්න නරකයි මේ මේක මේ සෝවාන් වීමක් නැත්තම් එහෙම කියලා වරද්ද ගන්න නරකයි. මෙතන තියෙන්නේ මේ හිතේ හොඳ සමාධියක් හැදිච්ච ගතියක්. ඕක ඉතින් විපස්සනාවක් අවශ්‍යත් නැහැ. කෙලින්ම හොඳට හිත ආනාපාන සතිය තුළම එකඟ කරා නම් ওই දේ ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කාලයත් තිස්සේ භාවනා කරලා තියෙන නිසා විපස්සනා පැත්තෙනුත් වැඩිලා තිනවා කියන්න පුළුවන්. විපස්සනා පැත්තෙන් හොඳට වැඩිගෙන යනකොට හිත අපිටම සෑහෙන සංසිඳෙනවා. එකඟතාවය වර්ධනය වෙනවා. ඒ වගේ දේවලුත් වෙනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට මේ විපස්සනා පැත්තෙන් යන ලෝගාවචරීන්ටත් මේ බඳු ආලෝක ස්වභාවයන් පහළ වෙලා සමත පැත්තෙන් යන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ දෙකේ හරි මේ ළඟ සම්බන්ධයක් තියෙනවා. අපි හොඳට මේ අරමුණක ඇතිවීම නැතිවීම ස්වභාවය බල බලා ඉඳද්දී මේක වෙනවා කියන වෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් හිත ටිකක් නිදහසේ එහෙම නැත්නම් විවේකීව තියෙනකොට අරමුණක් හතරම් දැනෙන්නේ නැති වෙලාවකදී මේ බඳු ආලෝක ස්වභාවයක් ඇවිල්ලා ඔන්න ඊළඟට සමත පැත්තෙන් අපිට සමාධියක් වශයෙන් වර්ධනය වෙන්නත් හිට තියෙනවා. ඒ නිසා මේ කියන්නේ ආලෝක ස්වභාවයක් පහළ වෙච්ච පමණකින් අපිට කිසිසේත්ම ඔය මාර්ගඵල ප්‍රතිවේදයක් ගැන නම් කියන්න බෑ. ඒ නිසා අපි ඒවා වරද්ද ගන්න නරකයි. ඊට මෙහාදී හැබැයි විපස්සනා පැත්තෙන් හොඳට අපිට මේ අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය දැක දැක හොඳට කෙලස් ටික අඩු වෙවි යන්න පටන් ගන්නවා නම් ඉතින් ඉතින්දී අපිට තේරෙනවා අපේ භාවනාවේ යම් ප්‍රගතියක් තියෙනවා. නැත්තම් ආශ්‍රව ධර්මයන් ෂය වෙවි යනවා. කෙලස් අඩු වෙවි යනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි දැන් මෙතනත් මුලින් සඳහන් කරලා තියෙනවා Taman හිතාගෙන හිටියා මේ දේශේ දැන් සෑහෙන අඩුයි කියලා. එහෙම කියලා හිතාගෙන හිටියට ඔන්න මොකක් හරි හේතුවක් නිසා ලොකු දෝමනසක් හිතට පහළ වුණා කියලා. ඉතින් මම හිතන්නේ මේ වගේ කටයුතු හරහාමයි අපි තේරුම් ගන්න ඕනේ අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවය. නැත්නම් අපි හුඟක් වෙලාවට අපේ භාවනාවේ එන සමාධියක් නිසා අපේ සමහරවට අදි탁සේරු වලට යන්න ඉඩ තියෙනවා. ඔන්න දැන් රාගෙ එන්නෙම නෑ, ද්වේෂෙ එන්නෙම නෑ, හිත විසිරෙන්නෙම නෑ. නැත්තම් නිමිති ගන්නෙම නෑ කියලා ඉතින් අපි යම් පමණක අදි탁සේරුවකට යන්න ඉඩ තියෙනවා. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ මේ කෙලෙස් ඇත්ත වශයෙන්ම දුර වෙලයි කියලා. ඒ නිසා මේ මේ සමාධියයි ප්‍රඥාවයි අතර සෑහෙන්න සමබර කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඕන්ට වඩා අපි සමාධි කරොත් එහෙම නැත්තම් සමාධියේ ගාක් ගැඹුරකට අපි නිරන්තරයෙන් අපි තුමු දවසේ විපස්සනා සමාධියක් හැදලා තියෙනවා නම් ඒ විපස්සනා සමාධිය අපි තුමු පැයක් දෙකක් ඔන්න වාර දෙකක තුනකදී වගේ ඉන්නවා. ඉතින් මේකේ තියෙන ගැඹුර නිසා නැත්තම් මේකේ තියෙන ප්‍රබලතාවය නිසා හොඳට හිත කෙලෙසුන්ගෙන් තොරව ඉන්න පටන් ගන්නවා. හැබැයි අපි යම් අවස්ථාවක මේ සමාධි කරන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා නම් ඔන්න නැවතත් ටික ටික ටික අර දේවල් අවදි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක නැත්තම් කෙලස් නැවත නැවත එන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන යම් සමබරතාවයක් පවත්වන්න අවශ්‍යයි. සමාධිය සමාධි වඩන්නත් ඕනේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය පමණකට. ඒ වගේමයි හිතට කියන්නේ විවිධාකාර හේතුන් නිසා කෙලස් පහළ වෙනකොට ඒ දේවල් දැක දැක ප්‍රහාණය වෙන්න නැත්නම් දැක දැක ප්‍රහාණය කරන්න පටන් ගන්නත් අවශ්‍යයි. ඒ හරහා පමණයි ඇත්තටම මේ කෙලස් දුරු වෙන්නේ. ඔය මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රයේ කියනවා බුදුරජාණන් වහන්සේ ඒකේ ඔය මුලින් මුල් ධ්‍යාන හතර ගැනම ප්‍රකාශ කරලා බුදුහාඳුර කියනවා මේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ හොඳට දැන් මට ප්‍රථම ධ්‍යානෙ තියෙනවා නැත්නම් ဒုတိ ය ධ්‍යානෙ තියෙනවා තෘතිය ධ්‍යානෙ තියෙනවා චතුර්ථ ධ්‍යානෙ තියෙනවා. ඔන්න මගේ කෙලෙස් ටිකක් දැන් අඩු වෙවි අඩු වෙවි යනවා කියලා. බුදුහාඳුර කියනවා එහෙම සිතුවිල්ල පහල කරගැනීම වැරදි. මම මේ විදිහේ මේ සමාධිසෝයක් මම ප්‍රකාශ කරන්නේ ditta ධම්ම සුඛයක් වශයෙන් පමණයි. ඒ කියන්නේ මෙලෝ වශයෙන් අපිට විඳ ගන්න පුළුවන් සෝයක් පමණයි එතන තියෙන්නේ. මෙතන සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. සල්ලේකයක් කියන්නේ කෙලෙස් ලියා හැරීමක්. කෙලෙස් නැත්තම් දුරු කිරීමක්. කෙලෙස් ෂය කිරීමක්, දුර්වල කිරීමක්. කෙලෙස් දුරු කිරීමක් මේ වගේ සමාධියක හිටියා කියලා වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ අරූප ධානය ගැනත් ඒ දෙයම කියනවා. එතෙන්ද කියනවා මෙතන තියෙන්නේ ශාන්ත සුවයක්. මේ ශාන්ත සුවේ අපි හිත පැවැත්තුවා කියලා කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා බුදුහාඳුරෝ ප්‍රකාශ කරන්නේ මේ කෙලෙස් දුරු කරන මාර්ගයක් වශයෙන් කොහොමද අපි ප්‍රඥා මුල් කරගෙන නැත්තම් ප්‍රතිපත්තියක් මුල් කරගෙන කොහොමද තවදුරටත් මේ අකුසල් පැත්තෙන් අයින් වෙලා කුසල් පැත්තේ හිත පවත්වන්නේ. දැන් අනිත් අය ඔන්න සතුන් මරමින්, සොරකම් කරමින්, කාමයේ වර්ධව හැසිරීම ඔහම ඉන්නවා. මම ඔන්න චිත්තුප්පාදයක් ඇති කරගන්නවා. හිතක් පහල කරගන්නවා, අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඔන්න මම හැකිතාක් ඔන්න සතුන් මරීමෙන් වැළකීලා ජීවත් වෙනවා. සොරකම් කිරීමෙන් වැළකීලා ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට බොහොම ශික්ෂා ශික්ෂා මට්ටමකින් පටන් ගන්නවා. ශික්ෂාපද මට්ටමකින් පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ ටිකට ටික ගැඹුරට ගැඹුරට මේ හිතේ තියෙන සියුම් සියුම් කෙලෙස් මට්ටම් පවා දැකගනිමින් දැනගනිමින් ඒවෙන් වැළකින හැටි. මේවා තාමත් ඔන්න මට ද්වේෂයක් පහල වෙනවා. ඔන්න තාමත් මට ඊර්ෂ්‍යාවක් පහල වෙනවා. තාමත් මට ඔන්න පොඩි වංචනික ගතියක් හිතේ පහළ වෙනවා. නැත්නම් අනිත් අයට මම හොඳයි කියලා පෙන්වන්න ඕන මායාවී ස්වභාවයන් හිතේ පහළ වෙනවා. ඉතින් මේවා අපි බොහොම සියුම්ව හඳුනා ගන්න වෙනවා. කියන්නේ අපේ තියෙන කෙලෙස්, තාම අපේ කෙලෙස් තියෙනවා කියන පදමේ අපි ඉන්නකොට ඒ ඒ මේ හේතු සකස් වුණාම ඔන්නේ එකේ අදාළ අදාළ නැත්නම් අනුරූප කෙලෙස් පහළ වෙනවා. පහළ වුණාම අපි කෙලෙස් තේරුම් ගන්න ඕන. මෙන්න මේ බඳු කෙලෙසයක් පහළලා තියෙන්නේ. මායාවී ස්වභාවයක් පහළලා තියෙනවා. මොන්න දැන් මම අනිත්‍යයට ඔන්න මම දන්නවා කියලා හැඟෙන්න විදිහට ඔන්න කියන්න ඕනේ කියලා හැඟෙනවා. නැත්නම් අනිත්‍යය ඉදිරියේ මම ඔන්න ගුණවතෙක් කියලා පෙන්වන්න හැදෙනවා. හිතෙනවා. නැත්තම් මගේ තියෙන මොන මොකක් හරි අගුණයක් ඔන්න ඒක වහගෙන ජීවත් වෙන්න නැත්තම් ඇත්ත වශයෙන්ම අගුණේ තිබුණත් එන්නේ වහගෙන පෙන්වන්න නැතුව හොඳයි කියලා පෙන්නගෙන ඉන්න මං හිතනවා. ඔය වගේ ඊටාම සියුම් මට්ටමකින් මායාවී ස්වභාවයන් සට ස්වභාවයන් තියෙනවා කියලා බුදුහාඳුරුවෝ පෙන්නනවා මේ අපේ අර රළු කෙලෙස් මට්ටම් හොඳට තේරෙන්න තේරෙන්න ඊළඟට ඒවැය වැටහීම ඇති වෙන්න ඇති වෙන්න ඔන්න මේ සියුම් සියුම් කෙලෙස් මට්ටම් පවා තේරෙන්න පටන් ගන්නවා. බුදුහාඳුර කියනවා ඉතින් ඇත්තටම 44ක් එතන කරුණු පෙන්ලා තියෙන ඔය සල්ලේක සූත්‍රය එහෙම. ඉතින් බුදුහාඳුර කියන්නේ මෙන්න මේ විදිහට ටික ටික අපි ප්‍රතිපත්තියකින් මේ කෙලෙස් ස්වභාවයන් හිතේ මතුවෙන රාග ద్వේෂ මෝහයන් දැන දැන ප්‍රහාණය කරනවා නම් නැත්නම් දැන දැන ඒවා ටික ටික දුර්වල විදිහට කටයුතු කරනවා නම් අන්නේ හරහා තමයි කෙලෙස් දුර්වීමක් දුර්වල වීමක් ෂේ වීමක් වෙන්නේ. ඉතින් ඕක තවත් ගැඹුරට කතා කරන ඔය සබ්බාසෝ සූත්‍රයේදී එහෙම කෙලස් දුරු කරන නැත්නම් ආශ්‍රවයන් ඡය කරන ක්‍රම හතක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඇත්තටම මේ වගේ අපි දැක දැක ප්‍රහාණය කරන මාර්ගයකට යන්න වෙනවා. අපිට බුදුහාඳුරෝ කෙලින්ම කියනවා මේ පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න වෙනවා. ඒ නිසා යම් පමණක සමාධියකුත් අවශ්‍යයි. ඒ වගේමයි හැබැයි අනවශ්‍ය විදිහට සමාධිය වර්ධනය කළා හිත සම්පූර්ණයෙන්ම හිස්ව තබා ගැනීම නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. බොහොම මේ નિરાයාසයෙන් නැත්නම් අඩු වීරයකින් හිත පවත්වනකොට නික්ලේශීව එතන අර වීරය අඩු වුණාම ඔන්න නැවතත් මොනා මොනා හරි හේතුන් නිසා හිත උපාදාන වෙනවා. හිත ගිහිල්ලා අල්ලනවා. ඇල්ලුවාම මේ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ගියේ රාගය නිසා. ඔන්න ආයි මේ ගත්තේ ද්වේෂ අරමුණක්. ඔන්න ආයි ගියේ මේ මොනා හරි ඔන්න මාන්නයකට ගියේ. ඊට අර තමන්ගේම මේ හිතේ ස්වභාවය ටික ටික ටික තේරුම් අරගෙනමින් තමයි යන්න තියෙන්නේ. ඒ නිසා මම හිතනවා දිගට කරගෙන යන්න දෙකට කරගෙන යනකොට ඉතින් මේ අපි මේ දැන් ඉන්නේ කොයි මට්ටමේද කියලා ඉතින් දැනගත්තේ නැතත් කමක් නැහැ කියලා තමයි අපේ ලොක්සායන අතනම් කියන්නේ. හරි ලස්සන මේ අහලත් ඇති මේ පින්වුතුන් මේ හොඳ උත්තරයක් දෙනවා අර පිපුණු මලකරුව හිමාල දනීදෝ මලකිදුවේ නුඹ හැඩරුව බලන්න එපා. ඉතින් අපි වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. අපි ඇත්තටම ඉතින් අර දැන් දුව ලස්සනයිලු. ඉතින් හැබැයි ඉතින් දුව බලනවා ඉතින් ලස්සනද කියලා. හැබැයි අම්මා දන්නවා මේ මනුස්සයා ලස්සනයි කියලා. ඉතින් ඒ නිසා මේ අපිටත් තියෙන වැඩේ කරගෙන යන්නයි කෙලස් ටික ටික දුර වේගෙන යනවනම් ඊළඟ තමන්ටම තේරෙනවා නම් අපිටම ආපස්සට හැරිලා බලනකොට මේ කෙලස් දුර වීමක් සිද්ධ වෙනවා නැත්තම් මේ යන මාර්ගය හරහා මගේ හිතේ කලින් තරම් දැවීමක් නැහැ තැවීමක් නැහැ හිතේ ආතතියක් නැහැ තමන්ටම නිකන් පහසුවක් දැනෙනවා දුක අඩු වෙලා ගතියක් අඩු වෙන ගතියක් තේරෙනවා හිතේ තද වෙන, හිර වෙන, රළු ගති ස්වභාවයන් අඩු වෙන ගතියක් තේරෙනවා. Taman සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා. අන්නේ ගතිය ටික ටික වර්ධනය වෙනවා. ඊට හිතේ පැහැදිලි බව තව වර්ධනය වෙනවා. හිත බොහොම නිස්කලංකව තියෙන ගතියක් තේරෙනවා. ඉතින් මේ වගේ දේවල් හරහා අන්න අපිට තේරෙනවා නම් මේ ඉස්සරහට යන ප්‍රගතියක් තියෙනවා කියලා අන්න සතුටින් යන්න පුළුවන්. තව ඉතින් ඔය தත්ත්වෙම විග්‍රහ කරලා බලන්න අපි තුන් දැන් මෙතනදී විශේෂයෙන්ම දැන් මේ ඉස්සරහට ගන්න විදිහක් නැති හින්දා මේ තව ටිකක් ගන්න <laughs> කතා කරන්න විදිහක් නැහැ. ඉතින් මම මේ හැම පැත්තෙම කියන්නේ ඒකයි මේ <laughs> තව සූත්‍රයක් තියෙනවා මේ කෝසම්බි සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ හොඳට තමන් ඉන්නේ මොන තැනද කියලා මේ පරීක්ෂා කරලා බලන්න බුදුහාඳුරෝ ඉදිරිපත් කරනවා ප්‍රත්‍යවේක්ෂාවන් හතක්. මේ අත්ත වශයෙන්ම කියනනම් සෝවාන්ද කියලා තමන්ටම පරීක්ෂා කරලා බලන්න ප්‍රත්‍යවේක්ෂාවන් හතක් ඉදිරිපත් කරලා තියෙනවා. සෑහෙන ගැඹුරු කාරණා හතක් ඉදිරිපත් කරනවා. එකක් තමයි ඉදිරිපත් කරන්නේ තමන්ගේ හිතේ පහළ වෙන කෙලෙස් තමන්ට නොදැනී මේ පරිඋත්ථාන මට්ටමට යන්නේ නැහැ කියනවා. දැන් මේ පිටුතුන් අහලා ඇති කෙලෙස් වල තියෙනවා මට්ටම් තුනක්. සාමාන්‍යයෙන් නිදිගත් ස්වභාවයක් තියෙනවා. අනුසය ස්වභාවයක් තියෙනවා. එතෙන්දි කෙලස් ටික තියෙනවා ඒ වුණාට මේ අපි දන්නේත් නැහැ. යට ඔක්කොම තියෙනවා හැබැයි. මොකක් හරි අරමුණක් ඉදිරිපත් වුණාම අන්නේ කට්ටිය නැගිටලා එනවා. ඒ නැගිටලා ආපු මට්ටමට අපි කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. දැන් හිතේ තියෙනවා. දැන් හිත ඇතුලේ Taman දන්නවන්න රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා. දැන් කැකෑරි කැකෑරි තියෙනවා. හැබැයි තාම වීතික්‍රමණයක් උනේ නැහැ. තාම ඔන්න සිල්පද බින්දේ නැහැ. තාම ඔන්න වචනයෙන් බැනින්න, ගහන්න මොකක්වත් කරන්න ගියේ නැහැ. අතපය විසි කරන්න ගියේ නැහැ. මේ තාම මේ හිත ඇතුලේ තමයි තාම තියෙන්නේ. අන්න ඒකට අපි පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. ඊළඟට ඔය පරිඋත්ථාන මට්ටමත් අභිභවා ගිහලා තමයි අපි වීතික්‍රමණයක් වෙන්නේ. ඔන්න සත්තු මරනවා, සොරකම් කරනවා, කාමී වර්ධව හැසිරෙනවා. ඔය විදිහට අපි විත්‍රික්‍රමණයක් දක්වා යනවා. ඉතින් මේ මට්ටම් තුනේදී බුදුරජාණන් වහන්සේ කියනවා අපි තුමු දැන් සාමාන්‍යයෙන් භාවනාවක් නොවඩන කෙනෙක් අපි තුමු එයාගේ හිතේ ද්වේෂයක් පහළ වුණාම ඔන්න අපි තුමු කෙනෙකුට ගැහුවට පස්සේ තමයි මතක් වෙන්නේ මට ඒ වෙලාවේ මෙච්චර කේන්ති ගියයි කියලා. ඒ කියන්නේ අර ඔක්කොම මට්ටම් ටික පහුවෙලා ගිහිල්ලා. එයාට කිසිම වැටහීමක් නැහැ. නමුත් මේ හොඳට භාවනාව වඩලා අපි මේ තැනත්තා බුදුහාඳුරු කියන සෝවාන් මට්ටමක ඉන්නවා නම් මේ කිසිම ක්ලේශයක් පරිඋත් ทาน මට්ටමට ආවහම එයාට නොදැනී තියෙන්නේ නැහැලු. හැම ක්ලේශයක්ම එයාට තේරෙනවා මෙන්න මේ වෙලාවේදී ඔන්න රාගෙ තියෙන. මේ වෙලාවේදී ද්වේෂෙ තියෙන. මේ වෙලාවේදී මෝහෙ තියෙන. මේ වෙලාවේදී ඊර්ෂාව තියෙනවා. මේ වෙලාවේදී මායාවී ස්වභාවයක් තියෙනවා. මේ වෙලාවේදී සට ස්වභාවයක් තියෙනවා. මේ වගේ අර තියෙන කෙලස් ටික දැනෙනවා. තේරෙනවා. ඉතින් මේ Tamanට නොදැනී එතකොට කෙලස් පහළ වෙන්නේ නැහැලු. ඉතින් හැබැයි කෙලස් එනවා. කෙලස් වල අහු වෙන්නත් පුළුවන්. හැබැයි ක්‍රෙස් දැන දැන තමයි තියෙන්නේ. ඒ එක මට්ටමක් කතා කරනවා. ඊළඟට මේ තැනත්තගේ අතින් මාක් හරි අතපසුමීමකින් මාක් හරි වැරද්දක් වුණොත් ඒ වැරද්ද නොසංගවා හෙලි කරනවලු. අපි තුන් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් භික්ෂුන් වහන්සේගේ අතින් වැරද්දක් නම් උනේ ආයෝක සංගවන්න නැතුව තවත් තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිලා වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිලා එවත් දේශනා කළා මේක හෙලි කරනවලු. මේක සංගවගෙන ඉන්නේ නැහැ. ඒ වගේම අපි තුමු ගිහි පින්වතෙක් නම් එයා ඔය මට්ටමක නම් ඉන්නේ. එයාටත් මේක වැරද්ද සංගවන්න දෙයක් නෑ. එයා හෙලි කරනවා. කියලා එයාට වරද සංගවන ස්වභාවයක් නැත්තම් වැරදි තියාගෙන හොඳයි කියලා පෙන්වන ස්වභාවයක් මේ තැනත් අතුළු නැහැලු. ඊළඟට කෙන්නන ඔය ධර්මයට සවන් දෙනකොට හොඳට මේ හොඳට කන් යොමාගෙන සවන් දෙනවා කියලා කියනවා. හොඳ තමන්ට කියන්නේ නිවැරදි දහමක් බුදු දේශනාවක් යනවා කියලා තේරුණාම නැත්නම් ප්‍රකාශ වෙනවා කියලා තේරුණාම හොඳට කන් යොමාගෙන හොඳ විමසිලිමත් නුවණකින් අහගෙන ඉන්නවලු. ඊළඟට ඒ ඊළඟ මේ ගුණයක් වශයෙන් පෙන්නනවා මේ අහගෙන ඉන්නවට අමතරව මේ තමන් කියන්නේ මේ මේ ධර්මයේ තියෙන ඒ මේ තාත්වික ස්වභාවය නැත්නම් ඒ ධර්මයේ තියෙන මොකක්ද ඒකට කියන්නේ මේ සම්දිට්ඨික ස්වභාවය තමන් තුළම අත්දකිනවා. මොකද දැන් මේ ආරයන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමක් කතා කරන්නේ. තමන් තුළම දැන් මේ කියන දහම මේ තමන්ගෙන් ඈත දෙයක් නෙමෙයි. තමන් තුළමත් දැන් මේ දහමක් ක්‍රියාත්මක වෙන නිසා අන්න කඳුළු වෙන තරමකට වගේ නැත්නම් හිත බොහොම ප්‍රමෝදයකටපත් වෙන තරමකට ඔන්න මේ අහපු දහමත් එක්ක සම්බන්ධ වීමක් තියනවලු. තවත් කරුණු වගේ කරුණු තවත් තුනක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. තව කියනවා මේ තමන් මේ අත්දකින මට්ටම වෙනත් කිසිම ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්ගෙන් ලබා ගන්න බෑ කියලා තමන්ටම තේරෙනවා. ඒ කියන්නේ අපි හිතමු <clears throat> සමහර වෙලාවට අපි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන නිවැරදිව හොඳ වැටහීමක් නැත්තම් අපිට අරවා දෙන්නම් මේවා දෙන්නම් කිව්වහම අපි මේ තියෙන දේවල් ඔක්කොම අත්හැරලා ඔන්න ඒ වෙනත් දෙයක් වෙනත් දහමක් වැළඳ ගන්නවා. නැත්තම් අපි හිතමු අපි මේ මාර්ගයේ ගමන් කරනකොට Tamanට හොඳට තමන්ගේ මාර්ගය ගැන ප්‍රත්‍යක්ෂයක් නැත්තම් අපි වෙනත් කෙටි ක්‍රම හොයන්න යනවා. ඉතින් ඔය වගේ යම් යම් තමන්ගේ භාවනාව ගැන නැත්නම් තමන්ගේ ප්‍රතිපදාව ගැන ස්ථිර විශ්වාසයක් නැතිකම තුළ අපි වෙන වෙන පැතිවලට යොමු වෙන ගතියක් තියෙනවා. දැන් මේ තැනත්තට තේරෙනවලු කිසිසේත් මේ තමන් අත්දකින తত্ত্বය වෙනත් ආගමක දහමක නැහැ කියලා. මොකද මේ වෙනත් ශාස්ත්‍රවරයෙක් මෙබඳු ප්‍රතිපත්ති මාර්ගයක් දේශනා කළ නැහැ කියන එක තමන්ටම තේරෙනවලු. ඊළඟට කියනවා තවත් කරුණක් වශයෙන් දැන් මාස 6කට පස්සේ අවුරුද්දකට පස්සේ වගේ ටිකක් කාලයකට පස්සේ නැවතත් ආවර්ජනා කරලා බලනකොට තේරෙනවලු මේ තමන් කරගෙන යන ප්‍රතිපදාව හරහා රකින්න ප්‍රතිපදාව හරහා කරගෙන යන භාවනාව හරහා හොඳට තමන්ගේ කෙලෙස් වල අඩුවීමක් තියෙනවා. ඒ වගේමයි තමන්ගේ හිතේ දුකේ අඩුවීමක් තියෙනවා. හිතේ තිබිච්ච ආතති ස්වභාවයේ අඩුවීමක් තියෙනවා. හිතේ පින පැහැදිලි ගතිය වැඩිවීමක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ තමන් මේ කරගෙන යන ප්‍රතිපදාව හරහා ලස්සනට මේ වර්ධනයක් තියෙනවා කියලා Tamanටම තේරෙනවලු. තවත් කරුණක් ඉදිරිපත් කරනවා මේ දැන් එයා මෙහෙන් අදහස් වෙන්නේ නැහැ නිරන්තරයෙන්ම භාවනාවෙම යෙදෙමින් ඔන්න දවස පුරාම ඒකම කරනවා කියලා අදහස් වෙන්නේ නැහැලු. එයා නොයකොත් වෙනත් බාහිර වැඩ කටයුතුත් කරන්න පුළුවන්ලු. හැබැයි ලද ලද වෙලාවේදී ලද ලද අවස්ථාවන් වලදී නැවතත් අන්න තමන් හිටිය තත්ත්වය තහවුරු කරගන්න නැත්නම් තමන් තුළට නැමිලා ආයෙත් කටයුතු කරන්න අන්න ඒ ලදලද අවස්ථාවන් පාවිච්චි කරනවලු. මේ වගේ හරි ලස්සන ප්‍රතිපදාවක් නැත්තම් ප්‍රත්‍යවේක්ෂාවන් හතක් බුදුහාඳුරෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රත්‍යවේක්ෂාවන් තමන්ටම කරලා බලන්න පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂාවන් හොඳට අවංකව පරීක්ෂාකාරීව නැවත නැවත කරලා බලද්දි තමන්ටම තේරෙනවා නම් තමන්ගේ කෙලෙස් අඩු වෙන ස්වභාවය, රාග ද්වේෂ මෝහ අඩු වෙන ස්වභාවය, හිතේ ආතතිය දුරු වෙන ස්වභාවය නිකන් සතුටු ස්වභාවයක් නැත්තම් සාමාන්‍ය ප්‍රමෝදයක් හිතේ පවතින ස්වභාවය ඊළඟට හිත වැඩි අරමුණු වලට යන්නේ නැතුව අනිශ්චිතව තියෙන ස්වභාවය ඔන්න වගේ කරුණු හරහා ඉතින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් තමන් නිවැරදි පාරක යනවද කියලා. ඔව්. මෑණියන්ගේ නෙමෙයි නේ ප්‍රශ්නේ. නෑ නෑ. <laughs> ඔව් ඒ කියන්නේ දැන් <laughs> නිදිගත් ස්වභාවය කියලා කියන්නේ අපිට කියන්නේ අපි හිතමු දැන් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ උනත් යට කෙලස් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සංයෝජන වලින් ඒක විස්තර කරන්නේ. සංයෝජන 10ක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ සංයෝජනයන්ගෙන් තුනයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් විතරයි සාමාන්‍යයෙන් දුර වෙනවා කියලා කියන්නේ සෝවන් මට්ටමකදී. හැබැයි රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැබැයි හිතේ තියෙනවා යම් පැහැදිලි බවක්, රාග ද්වේෂ මොහ වලින් තොර ස්වභාවයක් තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ඡය වෙලා නැහැ. ඉතින් හැබැයි හේතු ඉදිරිපත් වුනහම අපි තුමු ලස්සන රූපයක් දැක්කහම නැත්නම් අකමැති රූපයක් දැක්කම ඒ රාගයක්, ද්වේෂයක් පහළ වෙන්න පුළුවන් හැකියාව යට තියෙනවා. ඒ ඒ ඒ ආශ්‍රව ස්වභාවයන් තියෙන තාක් බුදුහාඳුර කියනවා මේ සංසාරයෙන් පූර්ණ වශයෙන් ගැලවිලා නැහැ කියලා. ඒ නිසා ආශ්‍රවයක් ආශ්‍රවයන් ඡයවීමේ ප්‍රතිපදාවක තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ ආශ්‍රවයන් ඡය කර ගැනීම අපිට තියෙන හදිස්සියට කරන්නත් බෑ. ඉතින් ඒක අර අපි ටික ටික තේරුම් ගන්න ඕනේ මෙතන මේ හරි අමුතු හේතුඵල ධමයක් වැඩ කරන්නේ. අපි අර මමෙක් වශයෙන් උන මම භවනා කරනවා කියලා අපි ඉදිරිපත් වුණාට ටික ටික ටික යෝගාවචරයේ තේරුම් ගන්නේ කියන්නේ මේ මේ කතා කරන්නේ විපස්සනාවේ ටිකක් කාලයක් තිස්සේ නිරත වෙනකොට නිරත වෙනකොට තේරුම් ගන්න මේක මේ වැඩෙන රටාවක් හිත පිරිසුදු වෙන රටාවක් තියෙනවා. අන්න ඒ අනුව තමයි කෙනෙක් හැසිරෙන්නේ. විශේෂයෙන්ම ඔය බොජ්ජංග මට්ටමකට වගේ කෙනෙක් එළඹුණාම අන්න ඒ විදිහට ඒ රටාව අල්ලගෙන තමයි දැන් කියන්නේ රටාව තේරුම් ගනිමින් තමයි භවනාව වැඩෙන්නේ. ඊට පස්සේ නිකන් අර ඕමනාවෙන් බලෙන් තල්ලු කරගෙන යනවා වෙනුවට මේක වැඩෙන රටාවට යන පැත්තට ඉර දීගෙන තමයි තමනුත් කටයුතු කරන්නේ. අන්න ඒ වගේ ඉතින් අර කෙලස් කෙලස් වලට ඒ මට්ටම් වලදී ඇත්තටම කෙලස් ගැන ඒ තරම් ලොකු බයකට වඩා තියෙන්නේ මේවා ඒ කියන්නේ එනවා යනවා බව තේරුම් ගිහිල්ලා. රාගයක් ආවත් ඒකත් එනවා යනවා. ද්වේෂයක් ආවත් එනවා යනවා. ඊළඟට මෛත්‍රී සිතක් ආවත් ඒකත් එනව යනවා. කරුණා සිතක් ආවත් ඒකත් එනව යනවා. මේ ඔක්කොගෙම තියෙන එන යන ස්වභාවයක්. අපි තමයි මේගොල්ලන්ව වැඩියෙන් හිතේ තියාගෙන ඉන්නේ. අපි ඉතින් ඒගොල්ලෝ ආම ඔන්න තේ එකක් දීලා කෝපි එකක් දීලා එන්න වැඩියෙන් වැඩි වෙලාවක් තියා ගන්නවා. ඒකට අපිම වග කියන්න ඕනේ. ඒක අපි තේරුම් ගන්න තේරුම් ගන්න ඔන්න ටික ටික ටික ටික අපි නිකන් ඈත් වෙන ස්වභාවයක්. ඒ කියන්නේ රාගයක් ආවත් ඒක ගැන තේරුම් ගත්තා. ඊට පස්සේ තේරුම් ගත්තා නම් අපි ඒකේ ආස්වාදයට අහුනේ නැත්තම් ඒක යනවා. ද්වේෂයක් ආවත් ඔන්න අපි ඒකට අනුග්‍රහ කළේ නැත්තම් තව ටිකක් ඕකට පෝර දැම්මේ නැත්තම් ඒකත් දුර්වලලා යනවා. ඉතින් තේරුම් ගන්න තේරුම් ගන්න අන්න කෙලස් වලට තියෙන ඒ කියන්නේ කෙලස් ගැන කලින් තරම් ලොකු බයකින් බියකින් බලන ස්වභාවයක් වෙනුවට මේවත් තියෙන අනිත්‍ය ස්වභාවයක් බව තේරුම් ගන්නවා. එන්න කුසල් කුසල් පැත්තෙන් උනත් අනවශ්‍ය විදිහට මේ කුසල් වලිනුත් මමත්වයක් ගොඩ ගොඩ නගන්න නැතුව කුසලයක් කළා ඒත් ඉතින් අවසానයි. ඊට පස්සේ කුසල් සිතක් ආවත් ඒ කුසල් සිත නැවත නැවත ආවර්ජනය කරමින් හිත කුසලයෙන් නැත්තම් අපි හිතමු දැන් අපි ඔන්න දානයක් දුන්නා. දානයක් දීලා ඔන්න සාමාන්‍යයෙන් අපි කියනවනේ මේ දීපු දානය ගැන සිහි කරන්න කියලා. ඉතින් ඔතන යන්නේ වෙන පැත්තක්. එතන තියෙන ආශ්‍රව සහිතයි. උපද විපාක තියෙනවා. දැන් ඊළඟ භවයේදී ඔන්න ඒකෙන් හොඳ තව තව ඉතින් විපාක හම්බ වෙනවා. ඒ වෙනම පැත්තක්. හැබැයි විපස්සනාවෙන් අරන් යන ඊට වඩා වෙනත් පැත්තක්. එතෙන්ද යන්නේ මේ ආශ්‍රව ෂය වෙන පැත්තකින් තමයි කතා කරන්නේ. මේ එතෙන්දී අපි නැවත නැවත කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන තමන් කරා තමන් කරා මමයි කරේ කියලා යන වැටහීමකට නෙමෙයි යන්නේ. ඒ වෙනුවට හිතේ දැක දැක කෙලෙස් ප්‍රහාණය කරන ස්වභාවයකට තමයි යොමු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනාවක් කරන කෙනෙක් අර ටික ටික යොමු වෙනවා කොහොමද මේ අලුත් කර්ම රැස් නොකර ඉන්නේ. පරණ කර්ම ගෙවෙන්නේ දැහැරලා ඒකෙන් අලුතෙන් කර්ම ගොඩනගා ගන්න නැතුව ඉන්නේ කොහොමද? වෙන්න බඳු රටාවන් තමයි අල්ලගන්න යන්නේ. නිසා විවිධාකාර හේතු නිසා හේතුඵල ධමයක් අනුව ඉදිරිපත් වෙන මොකක් හරි දෙයක්. Tamanට ඔන්න මුහුණ දෙන්න වෙනවා මොකක් හරි කරදරයක්. ඉතින් ඒ කරදරයෙන් කොහොමද Taman හිත යන්තම් බේරගෙන වැඩියෙන් මේකේ අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව අලුතෙන් රාග ద్వේෂ මෝහයන් වඩා ගන්න නැතුව කොහොමද යාන්තම් හිත පරිස්සම් කරගෙන තරණය කරන්නේ. ඔන්න ඔයගේ රටාවක් තමයි තේරුම් ගන්න වෙන්නේ. පුළුවන් නම් ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දුකක් වෙලාට අපි දේශයක් හිතට පහළුනහම අපි හුඟක් වෙලාට කරන්නේ අපිව අපිව සාධාරණීකරණය කරලා අනිත් පැත්තේ ද්වේෂයේ දෝෂය දකින්න එකනේ. ඒක ඒක කරන තාක් අපි අපේ තියෙන ද්වේෂය මේ දුරු කිරීම සඳහා කටයුතු කරන්නේ නමුත් මට මට කේන්ති ගියේ මගේ තියෙන පටික අනුසයක් නිසා කියලා මම තේරුම් ගන්නවා නම් අන්නේ අනුසය රටාව නැත්තම් ඒ හිතේ දුවන ඒ රාමුව නැත්තම් ඒ පුරුද්ද දුර්වල දුර්වල වෙන විදිහට කටයුතු කරන්න මම සූදානම් වෙනවා. එහෙම කරන්න කරන්න එතකොට Tamanට තේරෙනවා මේ අර එකක් තමයි ද්වේෂය වර්ධනය වෙන කලින් Tamanට තේරෙනවා. දැන් සතිය දියුණු වෙනකොට දියුණු වෙනකොට ද්වේෂයේ කියන්නේ තීව්‍රතාවය අඩු අඩු වෙන අඩු වෙන මට්ටමක වලින් තේරෙන්න ගන්නවානේ මුලදී නම් සෑහෙන්න වැඩි වුණාමයි තේරෙන්නේ පස්සේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඊටාම සියුම් මට්ටමකින් තේරෙන්න ගන්නවා පොඩ්ඩක් දේශය ආපු ගමන් තේරෙනවා එතකොට ඉක්මනට කඩන්න පුළුවන්. නියපොත්තෙන් කඩන්න පුළුවන් ගානට තියෙන්නේ. ඉතින් අර හැබැයි ඉතින් දේශය පහළ වෙනවා. ඉතින් දේශය ඉතින් අනාගාමී වෙනකම දේශය පහළ වෙයි. කරන්න දෙයක් නැහැ. ඉතින් හැබැයි මේ දැක දැකම අයින් වෙන්න ඕනේ. මේ විදිහට දේශය පහළ වෙනවා. ඒ ඒ රටාවට උදව් කරන්නේ එහෙම යන්න ඉඩ හරිනවා. ආයතන දේශය පහළ වෙනවා. හැබැයි අර තරම් නෙමෙයි දැන්. අර එකම අරමුණක් කියලා හිතන්න. එකම කෙනෙක් ගැන නම් දේශය පහළ උනේ. ඔන්න මුලදී හොඳටම කේන්ති ගියා. හැබැයි බැන්නේ නැහැ, ගැහුවේ නැහැ, හිතේ දෙවිල්ලක් ඇති වුණා. පස්සේ හැබැයි මේක රටාව අපි කලින් නම් අපි තුමු බැන්නා. නමුත් දැන් බණින් නැතුව වළක්වා ගත්තා. ඊළඟ අවස්ථාවදිත් පහල වෙනවා. ඔන්න පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ කලින් තරම් හිතේ දැවිල්ලක් තිබුණේ නැහැ. අපි තුමු ඉස්සෙල්ලා නම් පැය කාලක් තිස්සේ මේක රැඳුණා. දැන් විනාඩි 10යි මේක තියෙන්නේ. ඊළඟ විනාඩි 5යි තියෙන්නේ. විනාඩි 2යි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය විද්‍යානුත්හායන දෙන ඕක සාමාන්‍යයෙන් විනාඩි එකහමාරවලු වැඩිම වුණොත් හිතේ පැවතුනොත් පැවතින්නේ. ඊට වඩා දේශයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි අතින් උදව් කළා. <laughs> ඒ නිසා පොඩ්ඩක් බලන්න පැය විනාඩි එකමාරට වඩා තීරණ නම් ඒ කියන්නේ තමන් දීලා තියෙනවා සපෝට් එක. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලිම බැලීමට උත්සාහ කරමි. එනමුත් එසේ පටන් ගත්තද ටික වේලාවකින් ඉබේම හුස්ම ඉහළ පහළ යාමට වරහන් තුල ආනාපාන සතියට හිත වැටේ. එවිට හුස්ම ඉහළ පහළ යාමත් සමගම පිම්බීම හැකිලිම දෙකම එකට සිදුවෙන අයුරක් වැටහි. සමහර විට මේ සංසිද්ධිය අනිත් පැත්තටද සිදුවේ. ආනාපානෙන් පටන් ගතද පිම්බීම හැකිලීමට ඉබේම මෙන් සිත යොමු වේ. මේ ලෙස දෙකම එකවර බැලීම වරදක්ද කරුණාකර පහදා දෙන්න මැනවි. ත්‍රිවණ සරණයි. එකම දේ ඉතින් ඔතන වෙන්නේ අර හිතේ අර හිතේ දැනුවත් භාවය දෙපැත්තකට දැන් කැඩලා වගේ තියෙනවා. ආනාපානෙත් බලනවා, පිම්බිම හැකිලිමත් බලනවා. එතකොට හිත අර එක තැනක සමාධි වෙනවා කියන ලක්ෂණය වෙනකොට දෙතැනකට කැඩලා වගේ සමාධිමත් හිත දෙකට කැඩලා වගේ තියෙන. දෙපැත්තට බෙදලා වගේ තියෙන්නේ. එතකොට අර එකක තියෙන සියුම් භාවය දැක ගන්න පුළුවන් හැකියාව අඩුයි. ඒ නිසා හොඳට දැන් අපි තුමු පිම්බීම හැකිලිම පටන් ගන්න පිම්බීම හැකිලිමෙන් නම් මේ වෙලාවේ පටන් අරගෙන තියෙන්නේ. ඒකේ හොඳට නිමග්න වෙලා බලන්න. ඒක හොඳට සමීප වෙලා බලන්න. අපි තුමු මේක බල බලා ඉඳද්දී දැන් ඔය කියන විදිහට ආනාපානේ ප්‍රකට වෙනවා. අපි තුම ඉබේටම හිත ගියා නම් ආනාපානෙට ප්‍රශ්නයක් නැහැ. ඊට පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන් අමතක කරන්න. අමතක කළා ආනාපානෙ ඉන්න. දෙකම අල්ලන් යන්න එපා. දැන් පිම්බීම හැකිලිමත් දැන් තියෙන වෙන්න පුළුවන්. හැබැයි හිත ඉබේම වගේ ආනාපානෙට ගියා නම් දැන් ආනාපානෙ තියාගෙන යන්න. ආනාපානෙ බලන්න කොහොමද හැම හුස්ම රැල්ලක් ගානේ මොකද්ද සිද්ධ වෙන්නේ. මොකද ඒ හුස්ම රැල්ලේ තියෙන ඊටාම සියුම් ලක්ෂණ සෑහෙන ඒකටම හිත යොමු කළා බලා ගන්න වෙනවා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. නැත්නම් රස්සං වා අස සන්තෝ රසං අස සාමීති පජානාති. ඔය වගේ මට්ටමක් වුණත් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ ළඟ තියෙන ආස්වාස දෙකක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ ආස්වාස ඔක්කොම එක සමානයි. ප්‍රස්වාස ඔක්කොම එක සමානයි. ආස්වාසය ප්‍රස්වාසයක් අතර යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ආස්වාස જાති ටික ඔක්කොම එකයි. ප්‍රස්වාස ඔක්කොම එක සමානයි කියලා අපි හිතන් හිටියට කාලයක් තිස්සේ භාවනා කරනකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ කලින් අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ ගත වෙන සාපේක්ෂය මේ දැන් මේ ගත වෙන ආස්වාසය දැන් මේ අත්දකින ආස්වාසය ඔන්න ඊට කලින් එකට වඩා ටිකක් දිගට තේරෙනවා වැඩි කාලයක් පවතින ස්වභාවයක් තේරෙනවා ඔන්න එතකොට මේ ළඟ තීච්ච ආස්වාස දෙකක් අතර මේ වගේ සියුම් සියුම් වෙනස්කම් බලන්න නම් සෑහෙන්න එතකොට අනිත් දේවල් වලට අවධානය යොමු කරන්න හැකියාවක් නැහැ සම්පූර්ණයෙන් මුළු ලෝකෙම අමතක කළා මුළු කයම අමතක කරලා මෙන්න හුස්ම රැල්ලේම හිත එකඟ කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ ආස්වාසයක තියෙන මේ සියුම් ලක්ෂණ වැටහෙන්න ගන්නෙ. ඒතර මේ බඳු සියුම් ලක්ෂණ වැටහෙනකොට තමයි අන්න තේරෙන්නේ මේක මේ ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඊළඟට ටික ටික තව වැඩි වෙනවා. නැත්නම් දැනීම වර්ධනය වෙනවා. ඊට පස්සේ ටික ටික ටික අඩු වෙලා යනවා. ඔන්න ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න කලින් පුංචි හිඩසකුත් තියෙනවා. ඔන්න ප්‍රස්වාසය හිමීන් පටන් ගන්නවා. ඒකේ වර්ධනය වෙනවා. ඔන්න ඒක අඩු වෙලා යනවා. නොපෙනී යනවා. ඔන්න ආයි පුංචි හිඩසක් තේනවා. ඔන්න ඊළඟ ආස්වාසය පටන් ගන්නවා. එතකොට මේ මුළු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම නැත්තම් මේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන මේ මුල මැද අග කියන මේ සම්පූර්ණ ක්‍රියාවලියම දැක ගන්න නම් ඒ තුලම নিমগ্ন වීමක් අවශ්‍යයි. හොඳට හිත සියුම් වීමක්, තියුණු වීමක් අවශ්‍යයි. ඒක කරන්න අමාරුයි මේ ආස්වාසයත් බලන අස්සේ අපි පිම්බීම හැකිලිමත් බලන්න ගියොත්. මේ දෙකෙන් එකක් තමයි අපි අරගෙන යන්න තියෙන්නේ. සක් කොයි එකෙන් පටන් ගත්තත් කමක් නැහැ. හැබැයි වැඩි අවධානයක් එකකට යොමු කරා නම් මම හිතනවා සමාධිය තව දියුණු වෙනවයි කියලා. සතියක් දියුණු වෙනවයි කියලා. ඔව් කියන්න. ආශ්වාස ප්‍රාශ්වාසයේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ පිම්බීම හැකිලිම මතුවේ. හරි. ඊට පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන් ගෙවිලා ගියාට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාසය මතුවේ. හරි. එතකොට තත්ත්වය කොහොමද? එතකොට දැන් මෙහෙම කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඔතනදී සමාධියක් <clears throat> අපිටම විශේෂයෙන් ටිකක් භාවනාවක් වඩාගත්ත කෙනෙකුට නම් ඔතන කෙනෙම ධාතු මනසිකාරයට දාන්න පුළුවන්. කෙනෙක් දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මේ බලන්නේ ඊළඟට මෙතන තියෙන මේ කියන ආස්වාසයක් කියන්නේ තොන ඇතිල්ලෙන ස්වභාවයක්. නැත්තම් සුලං රැල්ලක චලනයක්. එතකොට මේ චලනයට හිත තියන්න පුළුවන්. එතකොට මේක ආස්වාසයක්ද ප්‍රාස්වාසයක්ද කියන එක තරම් වැදගත් නැහැ. මෙතෙන්දී ඔන්න ආස්වාසයක් කියන එකේ එතරම් ක්‍රමයකට චලනයක් සිද්ධ වෙනවා. ප්‍රාස්වාසය කියන එකේ චලනයක් සිද්ධ වෙනවා. ඊළඟ පිම්බීමක් කියන්නේ එතනක් චලනයක් තියෙන්නේ. හැකිලීමක් කියන්නේ එතනක් චලනයක් තියෙන්නේ. අපිට වෙන සංවේදනාවක් දැනෙනවා. එතනක් තියෙන ඔන්න ඒ වගේම ධාතු ස්වභාවයක්. කියලා කෙලින්ම අර මේවැය තියෙන ධාතු මට්ටමට බහිනවා නම් අපිට මේ ආය ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා නැත්නම් මේ මේ මේ පිම්බීමක් හැකිලීමක් කියලා වර්ග කරන්න අවශ්‍ය නැහැ. එතකොට මුළු ඇත්තම ඒ මට්ටමේදී මුළු කයම වළංගුයි. එතකොට අපි මේ එක එක මූල කමටහනක් කියලා අරන් යන්න ඕනේ නැහැ. අපි ඒ කියන්නේ මම මේ අතර මුලින් උත්තර දුන්නේ අපි සාමාන්‍යයෙන් පටන් ගන්න යෝගාවචරයේකට මේ දෙකෙන් එකක් අරගෙන යන එක ලේසි. නමුත් පස්සේ හොඳට අපි දුමු ආනාපාන සතියෙන් හිත වර්ධනය වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව මේ වගේ කායික වශයෙන් දැනෙන ධාතු ලක්ෂණ වලට හිත ගියා නම් ඊට පස්සේ ආනාපාන සතියත් පාවිච්චි මේ භාවිතා කරන්න පුළුවන් ඒ ඒ ඒ මේ දෘෂ්ටි කෝණයෙන්ම ඒ ඒ ඒ විදිහටම. ඒතර ආනාපාන සතියත් වඩන්නේ මේ මෙතන දැනෙන ධාතු ලක්ෂණ තේරුම් ගන්න. ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගන්න. මේ ඇතිල් වෙන ස්වභාවයට මොකද්ද වෙන්නේ? ආස්වාසයක් කියන්නේ ඕන ඇතිල්ීමක් කියලා ගත්තොත්, ස්පර්ශයක් කියලා ගත්තොත්, දැනීමක් කියලා ගත්තොත් කොහොමද මේ ඇති මේක පටන් ගන්නෙ? කොහොමද මේක වෙනස් වෙන්නේ? කොහොමද නැති වෙලා යන්නේ? පිම්බීමක් කියන්නේ ඕන අපිට මු චලනයක් කියලා ගත්තොත් මේ චලනය කොහොමද පටන් ගන්නෙ? කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද නැති වෙලා යන්නේ? එතකොට මේ මුළු කයේම මේ විදිහට මේ සංවේදනාවන් මේ හැසිරීම් බලබලා බලබලා ඉන්න පුළුවන්. ඔව්. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේ දෙක ඒත් මේ ආනාපානයයි පිම්බීම හැකිලිමයි දෙක එකට බලවීමක් නෙමෙයි කතා කරන්නේ. මේ දෙකෙන් එකක් ඉස්සරහට එන්න පුළුවන්. ඉස්සරහට ආපේක බලනවා හැබැයි. ඇත්තටම හැම අවස්ථාවකදීම පංච පංචස්කන්ධයක් තියෙනවා. තියෙනවා ඒකෙන් කොයිකද ඉස්සරහට එන්නේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. අපි රූපස්කන්ධය මුල් කරගෙන ඔන්න ධාතු මනසිකාරය වඩනවා. නමුත් ඒ රූප ඒ ඒ ඒ ඒ ධාතු ලක්ෂණයම අපිට අපිට ඇති කරනවා නම් යම්කිසි සතුටක්. ඔන්න අපි හිතමු මේ හුස්ම රැල්ල හරහා ඔන්න යම්කිසි ප්‍රමෝදයක් පහළ වෙනවා. එතකොට තියෙනවා ඔන්න සතුටක්. ඒක වෙන වේදනාවක්. අපිට එතන තියෙන වේදනාව අල්ලන්නත් පුළුවන්. එතන වේදනානුපසනාවට දාන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අර නැත්තම් උතන සංඥාවක් තියෙනවා. මේ සංඥාවේ ඇතිවීම සබහාය නැතිවීම සබහාය බලනවා. ඒතර පංචස්කන්ධයන හැමතැනම තියෙනවා. නමුත් මේකෙන් කොයිකද ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, කොයිකද වැඩියෙන් ප්‍රකට වෙලා තියෙන්නේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේ ප්‍රකට වෙච්ච එකට තමයි පහත් මේ කියන්නේ ප්‍රකට වෙච්ච එක තමයි පහසු භවනාව සඳහා. ඔව් ඒක තමයි ප්‍රකට වෙන්නේ කොයිකද ඒ ප්‍රකට වූ දේ ඇතිවීම නැතිවීම බලනවා. අපි තුමු රූපස්කන්ධය නම් ප්‍රකට වුනේ. ඔන්න ධාතු ලක්ෂණනේ කියන්නේ සතර මහා ධාතුවක්නේ ප්‍රකට වෙලා තියෙන්නේ. ඒක ඇතිවීම නැතිවීම ස්වභාවය බලනවා. අපි තුමු මේ වෙලාවේදී අපේ හිත ගියේ නිකන් මේ සැහැල්ලු ගතියකට නැත්තම් මේ ප්‍රීති ස්වභාවයකට ඔන්න වේදනාවයි ප්‍රකටලා තියෙන්නේ. ඒක ඇතිවීම නැතිවීම ස්වභාවය බලනවා. නැත්තම් අපිට ඒ වෙලාවේ ප්‍රකට වුනේ සංඥාවක් වශයෙන් නම් හිතට ආපු සංඥාවක් වශයෙන් නම්. මේ සංඥාවේ එන යන හැටි වෙනස් වෙන හැටි එන්න ඒක දිහා බලනවා. නැත්තම් මේක සංස්කරණයක් වෙන හැටි නැත්තම් මේ හරහා හිතේ මෛත්‍රයක් පහළ වෙනවද නැත්තම් සොම්නසක් පහළ වෙනවද නැත්තම් අකමැත්තක් පහළ වෙනවද ඔන්න හිතේ පහළ වෙන සිතුවිලි ස්වභාවයන් ඒ බලලා එන්න ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්නත් පුළුවන් ඉතින් මේ කොයි ස්කන්ධය ඉස්සරහට ආවත් ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්න පුළුවන් ඔව් හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසරක පමණ කාලයක සිට ඉඩ ලැබෙන පරිදි සතිය පුහුණු කරමි. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ වශයෙන් භාවිතා කරමි. දැන් දැන් හිඳගෙන සුළු වේලාවකදී හුස්ම රැල්ල සියුම් වී නොදෙනියයි. සක්මන් කර පරියංකයට යන අවස්ථාවන්හිදී හිඳ ගන්නා විටම හුස්ම රැල්ල නොදෙනේ. හුස්ම රැල්ල සියුම්ව සමහර විට දැනී නොදැනීයයි. පෙර අවස්ථාවලදී මෙන් හුස්ම රැල්ලේ ලක්ෂණ පැහැදිලිව නොපනේ. හුස්ම රැල්ල සංසිඳී ගිය පසු ඔහි බලාගෙන සිටින ස්වරූපයක් ඇත. මා නිරීක්ෂණය කර සිටින්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. අවට පරිසරයේ ශබ්දයන් ඇසුනද හිත ඒ ඔස්සේ ප්‍රපංච කිරීමක් නොමැත. විනාඩි 25ක් 30ක් පමණ යන විට දකුණු දන හිසේ අනින්නාක් වැනි වේදනාවක් ඇතිවේ. ඉන්පසු දිගටම වේදනාවන් දෙස බලා සිටිමි. සමහර විටදී වේදනාව දරාගත නොහැකිව නැගිටිමි. වේදනාවත් සමග සිතේ ඇතිවන ගැටීම් ස්වභාවය වැටහි. සිතවිලි එන යන ස්වභාවයන්ද පවතී. භාවනාව දිනු කර ගැනීමට කාරුණික උපදෙසක් පතමි. ත්වන් සරණයි. මම හිතනවා ඉතින් <clears throat> ඔය ටික يعني ටික ටික ඉවසීමෙන් කරගෙන යන්න පුළුවන් නම් වේදනාව වෙලාවට වේදනාව බලනවා. මොකද දැන් හිතේ සමාධි ස්වභාවයක් හැදිලා තියෙනවා ආනාපාන සතිය හරහා. ඊට පස්සේ හිත නිස්කලංකව තියෙනවා. හැබැයි එතකොට යම් යම් අරමුණු ඉදිරිපත් වෙන්න පුළුවන්. අපිට පුළුවන් එතකොට මේක විපස්සනා මොහොනකින් බලන්න. වේදනාවක් ඉදිරිපත් වුනහම වේදනාව බලනවා. ඊළඟට සිතුවිලි ඉදිරිපත් වුනහම සිතුවිලිත් බලනවා. එතකොට ඒ කියන්නේ අපිට මේ එකකම කියලා ඉන්න අවශ්‍ය නැහැ. හැම පැත්තෙම ප්‍රයෝජනය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආනාපාන සතිය නැවතත් මතුවනා නම් ඒක බලන්නත් පුළුවන්. ඇතැම් වෙලාවට ආනාපාන සතියෙම අරගෙන යන්නත් පුළුවන් හිත සැහැල්ලු වෙලා ප්‍රමෝදමත් වෙලා ප්‍රීතියක් පහළ වෙලා නිකන් රැලි රැලි යනවා වගේ පහළ වෙලා වගේ নানা ප්‍රකාර විදිහට මේ ප්‍රීතිය පවා දැනෙන්න පුළුවන්. ඉතින් ඒකත් අන්න අපි ඒකේ ඒකට කැමැත්තක් ඇති කරගන්න නැතුව ඒකට ආසාවක් ඇති කරගන්න නැතුව මේකත් මේ වේදනාවේ ස්වභාවයක් කියලා බලන්න පුළුවන් නම් දැන් සම්පූර්ණයෙන් මෙතකොට මේ විපස්සනා සඳහා අරමුණු රාශියක් තමයි මතුවෙන්නේ. මොකද හිතේ දැන් එකඟතාවයක් හැදුනා නම් සමාධියක් හැදුනා නම් ඉන් එහාට ඒ සමාධිය පාවිච්චි කරන්න පුළුවන් හොඳට ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා. තමන්ට දැන් විශ්වාසයක් පහළ වෙලා තියෙනවා නම් ඕනම අවස්ථාවකදී අපිටම ඔන්න අද දැන් අපි වාඩි වෙනවා වාඩි වුණාම මේ ඊළඟ අපි මේ පරයන්කේදීත් තු පැය කාලකට ඊට පස්සේ සාමාන්‍යයෙන් මගේ හිත එකඟ වෙනවා. එකඟ වෙලා මට මේ එකඟතාවය තව විනාඩි 20ක් 30ක් හොඳට පවත්වන්න පුළුවන්. ඊළඟ දවසෙත් මං වාඩිනොත් මේ විදිහටම මේ වෙනවා කියලා Tamanට හොඳට දැන් මේ කටයුත්ත ගැන විශ්වාසයෙන් දකින්න පුළුවන් සිතේ සමාධිය Tamanට තේරලා තියෙනවා නම් ඒ සමාධිය හොඳට කැඩෙන්නේ නැතුව ටිකක් හරි තහවුරු වෙලා පැය කාලක් විනාඩි 20ක් පවත්වන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා කියලා තේරෙනවා නම් ඔය වගේ අර අරමුණු වල අපට අත්දකින්න හම්බෙන වේදනාවන් වෙන්න පුළුවන් ධාතු ස්වභාවයන් වෙන්න පුළුවන් ආනාපාන සතියේම ඒ ධාතු ලක්ෂණ වෙන්න පුළුවන් නැත්නම් හිතේම හිතේ හිත දිහා බැලීමක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් පටන් ගන්නතර වරදක් නැහැ. මේක කරගෙන යනකොට තමයි තමන්ට තේරෙන්නේ ඔන්න මේ හරියේදී මට හොඳට හිතට එකඟ වෙලා ඔන්න වේදනාව මට බලන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. නැත්නම් හිත දිහා බලනකොට ඒක මට වඩා ප්‍රියයි. ඔන්න ඒ දිහා මට බලන්න පුළුවන්. කියලා පොඩ්ඩක් මොකද එකපාරට අපිට මේ අනිවාර්යෙන්ම මොන දැන් වේදනාවම බලන්න කියලා කියනකට වඩා මම හිතනවා ඒකත් පොඩ්ඩක් බලන්න ඊළඟට හිත දිහා ඉබේටම බැලෙනවා නම් ඒකත් දිහා පොඩ්ඩක් බලන්න බලනකොට Tamanට තේරෙයි Tamanට වැඩිම ප්‍රිය මොකද්ද? හිතට හොඳට වැටහෙන්නේ කොහොමද? කොයි කොයි අරමුණ දිහා බලද්දිද හොඳට Tamanට ප්‍රඥාවක් අවදි වෙන්නේ. අන්නේ අරමුණේ අරමුණු අරමුණු දිගට තියාගෙන හිටියට කමක් නැහැ. මොකද ඇතම් කෙනෙක් කායानुපසනාව මට්ටමින් සෑහෙන නුවණක් දිනු කරගන්නවා. ඇතම් කෙනෙක් වේදනානුපසනාව මට්ටමින් කරගන්නවා. ඇතම් කෙනෙක් චිත්තානුපසනාව මට්ටමින් කරගන්නවා. ඒක අපි එකිනෙකාට වෙනස්. ඒ නිසා බල මේ ඉන්න තත්ත්වයේ මට තේරෙන දෙයට දැන් සමාධියක් හැදිලා තියෙනවා. ඊට පස්සේ දැන් ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණු දිහා පොඩ්ඩක් විමසිල්ලෙන් බලලා කොයි පැත්තටද මේ හිත වැඩෙන්නේ කොයි පැත්තටද තමන්ගේ නැඹුරුවක් තියෙන්නේ කියලා තේරුම්ගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ අතීට කිට්ටු යන එකක් ගරු ස්වාමීන් වහන්සේ කාලයක සිට ආනාපාන සති සහ සක්මන් භාවනාව කරමි. පරයන්කේදී හුස්ම සංසිදී කිසිවක් නැති තැනකට යයි. මේ දන්නේ භාවනාවෙන් පිටතට ආපසුය. මෙහිදී සැරින් සැරේ යම්කිසි සිතුවිලි පැමිණ නැති වී යයි. මේවා මතක නැත. අවුරුද්දක දෙකක පමණ සිට මේ සිදුවේ. බොහෝ විට මේ සිතුවිලි සිත විසින්ම අයින් කර දමයි. නැවත සිතුවිල්ලක් එයි ඒද අයින් කර දමයි. සිතුවිල්ල පළමුව එන අවස්ථාව සතියට අසු නොවේ. ඉඳහිට සිතුවිල්ල මතු වූ අවස්ථාවේම අධ්‍යක් ඇත. වරහන් ඇතුලේ වලාකුළක් මෙන් මතුවී මට අවශ්‍ය දේ ඒ තුලින් පිනෙන අවස්ථාවක්. ආනාපාන සති භාවනාවේ දියුණුව සඳහා උපදෙස් පතමි. ඇත්තටම ආනාපාන සතියම නම් Taman දිගටම වැඩුවේ ඒකෙත් හොඳට ක්‍රමානුකූලව හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා නම් ආයිත් ඕක මේ කයට දැම්මේ නැතත් කමක් නැහැ හිතත් එක්කම යන්න පුළුවන්. මොකද මේ පිටු දන්නවා ඇති ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව මේ හිත ආනාපාන සතිය හරහාම සතර සතිපට්ඨානෙව දිනු කරන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඇතම් යෝගාවචරෙන්ට මේ ක්‍රමය හොඳට අල්ලලා යනවා. ආනාපාන සතියේම හොඳට නිරන්තරයෙන් නිරත වෙනවා. ඔන්න කායනුපසනාව වශයෙන් ඔන්න දේවල් තේරෙනවා. දිග දිග කොට වශයෙන් හොඳට මේ ආස්වාසේ ප්‍රාස්වාසේ <clears throat> මුළුල්ලම දැක ගන්නවා වශයෙන් ඔන්න තේරෙනවා. ඊට පස්සේ ඔන්න හුස්මකට සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ අර වගේ කායික වශයෙන් ප්‍රීති ස්වභාවයක් පහළ වෙනවා, හිතේ සැහැල්ලුවක් පහළ වෙනවා, කයේ සැහැල්ලුවක් පහළ වෙනවා. නැත්නම් පා වෙනවා වගේ තේරෙනවා. ඔන්න යම් යම් වේදනාවේ ස්වરૂපයන් පහළ වෙනවා. ඉතින් ඕකත් තරණය කරනවා. ඒවත් ඔක්කොම සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ඔන්න හිත දිහා ඉබේටම බැලෙනවා. වැළුණාම ඔන්න හිතේ සිතුවිලි එනවා යනවා. අපි ඒවට එකතු කරනවා නැත්නම් ඒවම ඊළාට යනවා. ඉතින් ඔන්න හිත ගැන යම් යම් වැටහීම් එන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් කෙනෙක්ම ඒකත් එක්කම යන්නයි තියෙන්නේ. ආපස්සට එන්න අවශ්‍ය නැහැ. ක්‍රමානුකූලව මේ හැදෙන රටාව අල්ලගෙන යන්න පුළුවන්. නිසා දැන් මෙතනත් මම අවුරුදු කීපයක් භාවනා කරපු බවක් කියවෙන නිසා ආනාපාන සතියෙම දිගට කරගෙන ගිය නිසා මම හිතනවා ආනාපාන සතියෙම තවදුරටත් යන්න පුළුවන් කියලා. බලන්න දැන් ආනාපාන සතියෙන් යනකොට කොච්චර වෙලා දැන් කාත් එක්ක කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් අපිට කාගෙද ප්‍රශ්නේ? ඔව්. ම්ම් දැන් සාමාන්‍ය හිතේ එකඟතාවය කොච්චර ඉක්මනට වගේ හැදෙනවද? ඔව්. වඩිච්ච හැටිම හිත එකඟ වෙලා තියෙනවා. එතකොට විවිධාකාර දේවල් දැනෙන්නේ නැද්ද දැන්? කියන්නේ කායික වශයෙන් ඉච්ඡ දෙයක් දැනෙන්නේ නැහැ. කෙලින්ම හිත දිහා බැලෙනවා. එතකොට හිතේ මුකුත් දැනෙන හිතෙත් මුකුත් නැද්ද? හරි. ඉන්නේ empty තැනක. හරි. ඒ තැන කියලා දන්නෙත් එළියට ආපුවාම දන්නවා මෙච්චර වෙලා හිටියා කියලා. හිටියා කියලා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේ ස්වාමීන් වහන්සේ තියෙන steps මේ කැඩි කැඩි පේනවා. බලනවා. හරි. එහෙම යනකොට ගොඩාක් slow down වෙනකොට හැම යන step එකක්ම යන්නේක කැඩි කැඩි පේනවා. හරි. එතකොට ඒවා බලමින් යන එක වෙහෙසක්ද නැත්නම් හිත සතුටින් මේක කරනවද? ඒ කියන්නේ ඒවා ඒවැ තියෙන විස්තර දැන් පේනවද? ඒ කියන්නේ මේ වෙලාවේ දුන්න තද ගතියක්ද මේ වෙලාවේ රළු ගතියක්ද ඒවා තාම පේනවා. ඊට වඩා ගොඩම පේන්නේ මේ කැඩි කැඩි යන ගතිය. හරි. ස්ටෙප් එක කොහොමද? කැඩි කැඩි යන හරි. කමන්න ඒ ඒ ඒ කියන්නේ හිත කැමැත්තෙන් ඒ දේ කරනවා නම් ඒකට ඉඩ දෙන්න. සක්මනේදී එහෙම යන්න. දැන් ඔය කියන විදිහට ඒ කියන්නේ ඉඳගත්tාම හිත සාමාන්‍යයෙන් දවසට කොච්චර භාගයේ භාවනා කරනවද? ගෙදෙද්දි භාවනා කරනවද? හරි. දැන් ඉතින් එකම දේ හින්දා දැන් දවස් තුනකට විතර. දවස් තුනකට දැන් සරයක්ද කරන්නේ. <laughs> <laughs> එකම දේ වෙන්නේ. හරි. එතකොට එදිනෙදා කටයුතු කරද්දී කොහොමද හිතේ තත්ත්වය? ඒ කියන්නේ මොනවද ගැලවෙන්නේ? ඇලීම් තියෙන ඇලීම් ඔක්කොම මේ අඩු වෙලා කියලා කියන්නේ නොකර ඉන්නව නෙමෙයි හැම එකක් කරනවා. හරි. ඒත් ඒක දැඩිව ග්‍රහණය කිරීමක් නැහැ. ඔව් ග්‍රහණ ඒක අයින් වුණා කියලා අමාරුවක් නැහැ. හරි. හොඳයි. එතකොට يعني අපි හිතමු වෙනස් කටයුත්තක් කරද්දී අපි හිතමු දැන් මොන හරි වෙන වෙන රාජකාරී කටයුත්තක් කරද්දී හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙලා හිත නිකන් මේ භවනා නොකරපු කාලේ වගේ අපි තුමු කෙලින්ම රාගෙන් ද්වේෂෙන් මෝහෙන් සම්පූර්ණයෙන්ම කැළඹෙන ස්වභාවයද තියෙන නැත්නම් ඒ දේවල් වෙද්දිත් හිතේ හිතේ තියෙනවනේ නිකන් පැහැදිලි භාවයේ රැඳිලා තියෙන ගතියක් හිත පැත්තකට වෙලා ඒ දේ නිරීක්ෂණය කරන ගතියක් දැන් නිකන් අතර වෙලා තියෙනා වගේ ගතියක් එහෙම ස්වභාවයක්ද අත්දකින්නේ දෙවෙනි ඊට කියපේක හොඳයි එතකොට ම්ම් අපි තුමු දැන් සාමාන්‍ය රැකියාවක් කරනවද එතකොට දැන් අපි තුමු රැකියා කරනද්දී යම් යම් දේවල් සිද්ධ වෙනවානේ ඉතින් අනිත්‍යයත් එක්ක කතා කරන්න වෙනවා හරමේ ඒ ඒ හරහා ආතතියක් හිතට එනවද එච්චරම එන්නේ නැහැ එන්නේ නැද්ද හරි එහෙම නැතිනම් මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ ආය ආනාපාන සතියට දාන්න ඕනෙත් නැහැ <laughs> ඒ කියන්නේ දැන් කරන්න තියෙන හිත පුළුවන් තරම් දැන් දැන් ආනාපාන සතියෙන් ගියත් විනාඩි 5ක් අපි දුම් වාඩි වුණාට පස්සේ හිත තියෙනවනේ දැන් මේ නිදහස් ස්වභාවයකින් මොකක්වත් අරමුණක් නැති ගතියක් අත්දකින්නවද දැන්? කියන්නේ මේ කියන්නේ කලින් තමයි අපි මේ ආනාපාන සතිය වඩද්දී ඔන්න හුස්ම රැල්ලට හිත යොදනවා. ඒ හුස්ම රැල්ල කියන ඒ අරමුණ හොඳින් අල්ලගෙන ඉන්නේ. නමුත් ඕක කරලා කරලා කරලා කරලා කාලයක් යනකොට මේ ආනාපාන සතියනොත් හිතයින් වෙනවා. ඊට පස්සේ දැන් හිත තියෙනවා නිදහසේ. තමන්ගේ කියන්නේ මොකක්වත් අරමුණක්වත් ඇසුරු නොකර දැන් ඉන්න ස්වාධීනව ඉන්න පුළුවන් හැකියාවක් දැන් හිතට ගොඩනැගිලා. ඕකට තමයි අපි කියන්නේ අනිශ්චිත ස්වභාවයක් කියලා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඔව් හිත හිත දැන් අපි ආපස් දැන් මෙහෙම හිතමු දැන් මට මේක මේක මේ විදිහට අල්ලගෙන ඉන්න පුළුවන්. නැත්නම් මේක අස්සට බැහැලා ඉන්නත් පුළුවන්. නැත්නම් මේකට ලං වෙලා ඉන්නත් පුළුවන්. ඔය ඔය අවස්ථා තුනෙන් අපේ හිත අපි දුම මේක අස්සට බහැලා ඉන්නවා කියන්නේ සම්පූර්ණයෙන්ම අහුවෙලානේ. මේක අල්ලගෙන ඉන්නවා කියන්නේ ටිකක් අමාරුයි. හැබැයි අර තරම් නෑ. ලං වෙලා ඉන්නවා කියන්නේ ඒත් සම්පූර්ණ නිදහස් නෑ. හැබැයි අපි දුම මේ අරමුණ තියෙද්දි අපි සම්පූර්ණයෙන් ඈතින් නම් ඉන්නේ. හිතට නිදහසක් තියෙනවා. අන්න ඒක තමයි හිතේ නිදහස කියලා සාමාන්‍යයෙන් කියන්නේ. බුදුහාඳුරෝ කියන මේ සාමාන්‍යයෙන් අපේ හිත එක්ක රූපයක් අල්ලන් ඉන්නේ. එක්ක මේ වේදනාවක් අල්ලන් ඉන්නේ. එක්ක සංඥාවක් අල්ලන් ඉන්නේ. එක්ක සංස්කාරයක් අල්ලන් ඉන්නේ. ඉතින් මේ විදිහට මේ හතරෙන් එකක් අල්ලගෙන තමයි අපේ හිත සාමාන්‍යයෙන් ඉන්නේ. නමුත් අපි භාවනාවක් කරන්න කරන්න විශේෂයෙන් විපස්සනාව වැඩෙන්න වැඩෙන්න මේ අල්ලගත්ත ගතිය අයින් වෙනවා. මේ දැඩි ග්‍රහණය ඒ තුර බහින ගතිය අබිනිවේෂය කියලා කියන්නේ මේ තුල බහින ගතිය අඩුවෙවි අඩුවෙවි හිත ටික ටික ටික ටික මේ අරමුණෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් හිතට තියෙන එයාටම ආවේනික නිදහසක් තියෙනවා. කියලා අපේ හැමෝගෙම හිතවල මේ හිත බැලුවාම හරිම කියන්නේ ඒ ඒවටම ආවේනික පිරිසුදු භාවයක් තියෙනවා. නමුත් මේවා මේ බාහිරින් තියෙන යම්කිසි කෙලෙස් ස්වභාවයන් නිසා මේක සම්පූර්ණයෙන්ම මේ කියන්නේ මේ බාහිරින් කෙලෙසිලයි තියෙන්නේ. ඉතින් බුදුහාඳුර කියනවා මේ විශ්වාස කරන්න කියලා තමන් වහන්සේව. මොකක්ද ඒකට අර කියන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං තංජකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛිලිටම් මේ මහණෙනි මේ මේ හිත ස්වභාවයෙන් ප්‍රබස්සරයි. මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි. හැබැයි වටේ තියෙන මේ උපක්ලේශ ටික නිසා තමයි මේක මේ අපිරිසුදු වෙලා තියෙන්නේ. මේක අපි කාටත් මිනිසෙයින් වශයෙන් පොදුයි. ඉතින් අපි බුදුහාඳුර විශ්වාස කරලා අන්නර පිට තියෙනේ උපක්ලේශ ටික අයින් කරගැනීමේ ප්‍රයත්නය තමයි දැන් මේ වේදෙන්නේ. එහෙම යෙදුනට පස්සේ යන්න හිතටම ආවේනික ඒ පිරිසුදු භාවයට, ඒ පැහැදිලි භාවයට නිකන් ඇල්ලතුර ටිකක් වගේ බොහොම පිරිසුදු භාවයක් තියෙන එතන. ඒක අතිශය සරලයි. ඒ ඒ සරල භාවයකට තමයි එන්නේ හිත. විපස්සනාවක් කරා. ඒ ඒ සරල භාවය ඊට මෙහාදී අපි අගය කරන්නේ නැහැ. ඉතින් අපි මේ සරල භාවය දකින්නේ හරීම ඒකාකාරී ගතියක්. මුකුත් නැහැ නේද? රාගයක් ඇත්තෙත් නැහැ, දේශයක් ඇත්තෙත් නැහැ, මොකක්වත් නැහැ. හරිම කම්මැලි. ඉතින් අපි ඔන්න කාට හරි කතා කරනවා, පත්‍රයක් බලනවා, ටීවී එක දාලා ගන්නවා. මොකද මේ කම්මැලි ගතියක් තියෙන්නේ. අරමුණක් නැහැ අසුරු කරන්න. අපි පුළුවන් තරම් හිතට අරමුණු දෙදී තමයි ඉන්නේ. නමුත් ඔන්න භාවනාවෙන් විපස්සනාවෙන් ටික ටික ටික ටික තේරෙන්න තේරෙන්න තේරෙන්න මේ අරමුණු ඇසුරු කරනවා කියන එක වෙහසක්. අරමුණක් ඇසුරු කරනකොට අරමුණේ තියෙන පාට මේ හිතට එනවා. එහෙම වර්ණ ගැන්වීමක් සිද්ධ වෙනවානේ. රාග අරමුණක් ඇසුරු කරනකොට ඒ රාගය ඔන්න හිතට එනවා. ද්වේෂ අරමුණක් ඇසුරු කරනකොට ද්වේෂ අරමුණ ද්වේෂ ස්වභාවයක් හිතට එනවා. ඊර්ෂ්‍යා සහගත අරමුණක් ඇසුරු කරනවා නම් ඔන්නේ ඒ අරමුණේ ස්වභාවය ඔන්න හිතට එනවා. මේ වගේ අර මේ අරමුණු වල අරමුණු වල තියෙන ඒ මේ ස්වභාවයක් ඔන්න හිතට එන ගතියක් තියෙනවා. ඔන්න පුළුවන් තරම් ඒ නිසා හිත අනිශ්චිතව පවත්වන්න. හිත නිදහසේ පවත්වන්න. නිමිති රහිතව පවත්වන්න සංඥාවන් වලින් පැටලෙන්නේ නැතුව පවත්වන්න ඕන කෙනෙක් උත්සාහත් වෙනවා. හැබැයි එතන තියෙන්නේ ඒකාකාරී බවක්. එතන තියෙන හුදු පැවැත්මක් පමණයි. එතන තියෙන හුදු පැවැත් මේ පැහැදිලි භාවයක් පමණයි. හිස් ස්වභාවයක් පමණයි. ඉතින් ඒ தත්ත්වය ටික ටික වර්ධනය වෙන්න ඕනේ. වර්ධනය වෙන්න වෙන්න වෙන්න වෙන්න එතන හැබැයි කිසිම කෙලෙසයක් නැති බව, කිසි ආතතියක් නැති බව තේරෙනවා. දැන් එහෙම ගතියක් තේරලා ඇතිනේ. දැන් ඒ தත්ත්වේ මහා ලොකු මේ මේ මේ මොකක්ද ඒකට කියන්නේ? ලොකු ප්‍රීතියක්, මහා ප්‍රීතියක් නැති වුණාට එතන තියෙනවා හරි උපේක්ෂා සහගත බවක්. නිකන් ඔහේ ශාන්ත ස්වභාවයක් තියෙනවා. එතන නෑ අර වගේ ආතතියක්. දැවෙන ගතියක් නෑ. ඔය ඔය පැත්ත බුදුහාඳුර කියනවා වර්ධනය කරගන්න. මොකද අපි අරමුණක් අල්ලගෙන අරමුණක බැහැරගෙන ග්‍රහණය කරගෙන ඉන්නකොට අන්න ආතතියක් ගොඩ නැගෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ උපාදාන කිරීමෙන් වළකින්න. දැන් උපාදාන කරාම අර හිතර තිබිච්ච ඊට ආවේනික නිදහස දැන් නැති වෙලා. අරමුණක් ග්‍රහණය කරාම අර තිබිච්ච ඒ ආවේනික නිදහස නැති වෙලා ඊට වඩා පොඩි ආතතියක් ගොඩ නැගිලා තියෙන්නේ. දැන් නිතර බලන්න ඕනේ කොහොමද දැන් මේ හිතේ ආතතියක් දැන් මේ වෙලාවේදී ගොඩ නැගිලා තියෙන්නේ. ගොඩ නැගිලා නම් අන්නේ ආතතිය දුරු කරගන්න. හැමතිස්සෙම හිත දිහා විමසිලිමත් වෙන්න ඕනේ. දැන් කොහොමද හිතේ තත්ත්වය? හිත මොකක් හරි අල්ලලාද ඉන්නේ? එහෙනම් අද දවසේ වෙච්ච දේවල් හරහා කායික වශයෙන් පවා යම්කිසි වෙහසක් දැනෙනවද? කායික වශයෙන් පවා යම්කිසි ආතතියක් ගොඩනැගිලාද තියෙන්නේ. හිතේ පවා යම්කිසි අද දවසේ වෙච්ච දේවල් වලින් නිකන් මන්දි තැම්පත් වෙලා වගේ නැත්තම් යම් යම් තැන්වල රිදිච්ච දේවල් හරහා හැඟිච්ච දේවල් හරහා අනිත් අයගේ යම් යම් හැසිරීම් රටාවන් හරහා Tamanට රිදිච්ච තැන් තියෙනවද? මේව හරහා කොහොමද දැන් හිත කැළඹිලා තියෙනවද? මේ විදිහට හරිය පරිස්සමේ හිත දිහා බල බලා බල බලා ඒ ආතති ඔක්කොම දුර වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. අපි තුමු දැන් ගෙදර උදේ වැඩට ගිහිල්ලා ගෙදර ආවා කියලා. ඊපස්සේ උන්න ඒ වැඩට ගිය කාල පරිච්ඡේදයේ අපි කටයුතු කරන විවිධාකාර දේවල් නිසා ඔන්න හිතේ යම් යම් ආතතියක් ගොඩනැගෙනවා. අනිත් අය ඔන්න අපි අපි අකමැති දේවල් කරනවා නැත්නම් අපිට ලැබෙන්න තියෙන දෙයක් නොලැබී යනවා ඔය වගේ নানা ප්‍රකාර දේවල් හරහා ඔන්න අපේ හිතේ ආතතියක් ගොඩනගෙනවා. ගොඩ නැගුණාම ඔන්න ආයේ හවසට ඇවිල්ලා හිතා බලනකොට තමන්ට තේරෙවි. අර තිබුණ තරම් සැහැල්ලුවක් නැහැ. හිතේ තියෙන පොඩි ආතතියක් තියෙනවා. කෙලස් ගතියක් තියෙනවා. බරක් තියෙනවා. අන්නේ බර හැල් වෙන විදිහට දැන් ආයි පොඩ්ඩක් හිත හදාගන්න. හිත හදාගෙන ආයෙත් තැම්පත් කරගන්න. හිතේ හිතට ආවේනිකර නිදහස් ස්වභාවයට ආයෙත් හිත ගන්නවා. මේ විදිහට තමයි ඉතින් හිත ටික ටික ටික ටික හිතටම ආවේනික ඒ නිදහසට ඒ මේ පවිත්‍ර භාවයට පැහැදිලි භාවයට ඉඩ දෙන්නයි අපිට තියෙන්නේ. ඒකට පාර හදලා දෙන්නයි නිරන්තරයෙන් කරන්න තියෙන්නේ. නිසා දැන් ඒ කියන්නේ ලොකුවට මේ හැබැයි ඕක කරද්දී සමාහලාවට හොඳට ඒ වගේ නිදහසේ තියෙනකොට හිතේ හොඳ සමාධියක් හැදෙන්නත් පුළුවන්. ඒකටත් ඒකෙත් වරදක් නැහැ. වගේ මට අනික් වෙන ඒවා පැහැදිලි සාමාන්‍ය ජීවිතයේ මේකෙන් තියෙන ප්‍රයෝජනය මට පැහැදිලිව පේනවා. ඒ වුණාට මේ භාවනා කරනකොට මේ සමාධියකට වගේකට යනවා කියන එක නැති කරගන්නේ කොහොමද කියලා අහන්න තමයි මම ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. ඔව් ඇත්තටම මෙහෙම දැන් අපි සමාධිය කිව්වහම දැන් අපි අද මුලිනුත් කතා කළේ සමාධි වල එක එක જાති තියෙනවා. දැන් මේ මේ අරමුණම විතරක් හිතින් අල්ලගෙන ඉන්නවා නම් වෙන කිසිම අරමුණකට යන්නේ නැතුව ඒකත් සමාධියක්. මේ අරමුණ අපිටම කුසල අරමුණක් නම් ලොකු හානියක් වෙන්නේ නැහැ මේ හිතට. කුසල කුසල අරමුණක්ම නැවත නැවත නැවත නැවත අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඉන්නවා. ඒකත් එතනක් තියෙන සමාධියක්. හැබැයි මෙතනක් තියෙන පොඩි වෙහසක්. ඒක තමයි ওই වගේ මට්ටමකදී කතා කරන්නේ මේ අරමුණක් පවා නැහැ. එයාටම අපිටම හිතේ කෙලස් ටික දුරු වුණා නම් ටික ටික දුරු දුරු ඉඳා ගියා නම් එයාට ඉතිරි වෙන්නේ නිකන් පවිත්‍ර භාවයක් විතරයි. ඒකයි බුදුහන්සු කියන්නේ එතන තියෙන ප්‍රබාසර ස්වභාවයක්. ප්‍රබාසරය කියන්නේ ලයිට් එකක් කියන එක නෙමෙයි. එයාටම ආවේ නිකන් පවිත්‍ර භාවයක් තියෙනවා. අන්නේ ස්වභාවයන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉදිරි වෙන්නේ. සරල භාවයක් තමයි ඉදිරි වෙන්නේ. ඉතින් ඒ ගතිය කියන්නේ මේ ආයි අමුතුවෙන් සමාධි කරන්න අවශ්‍ය නැහැ. ඒක කොහොමත් සමාධියක් වගේ තමයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිත කියන්නේ වැඩිච්ච නැති හිතක් කෙලවරක් නැති අරමුණු ගනිමින් විසිරෙන්නේ. নানা ප්‍රකාර අරමුණු වලට යමින් තමයි විසිරෙන්නේ. දැන් මේ හිතට එහෙම යන්න උමනාවක් නැහැ. තියා සම ඒ කියන්නේ එක පැත්තකින් බලන සමාධි වෙලා වගේ තමයි. ආයි අමුතුවෙන් මේ එක අරමුණකට දාලා සමාධි කරන්න ඕනෙත් නැහැ. එයා වෙන මේ විවිධ අරමුණු වලට යමින් මේ දඟලන්නෙත් නැහැ. එයා නිකන් gedett වෙලා සනීපෙට ඉන්නවා. ඉතින් ආයි අපි ඔතෙන්දී මුකුත් අලුතෙන් කරන්න යමක් නැහැ. අලුතෙන් කරන්න යමක් කියන්නේ ආයි ඒ වගේ මට්ටමකදී අපි තුමු දැන් එයා හොඳට තැම්පත් වෙලා වෙන අරමුණකට යන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා නම් එතකොට දැන් ඒ විදිහට ඉඳීම පවණයි කියන්නේ. just be කියලා කියන්නේ. එච්චරයි තියෙන්නේ. ඉතින් මේ මට්ටම ඉතින් එක එක යෝගාවචරයෙන් එක එක ක්‍රම වලට එන්න පුළුවන්. අපි දැන් කාලයක් යනකොට ওই මට්ටම එනවා. නැත්තම් විපස්සනාවක් කරගෙන යනකොට හොඳට අපි තුමු කෙනෙක් ඇති වෙන නැති වෙන ස්වභාවය බලබලා යනවා. බලබලා යද්දී ඔන්න ඔය වගේ තත්ත්වයක් తాවකාලිකව මතුවෙනවා. తాවකාලිකව මතුණා නම් ඒ මට්ටමේදීත් මුකුත් නොකළ යුතුයි. ඊට ආයෙත් මුකුත් දඟලන්න හොඳ නැහැ. මේ මට්ටමේ පොඩ්ඩක් හිතට නිදහසේ සැනසෙල්ලේ සරලව ඉන්න දෙන්නයි තියෙන්නේ. එතකොට නිකන් එහෙම්ම ඉන්නවා. හැබැයි හිත ආයෙත් යාවි අපේ තියෙන කෙලෙස් ඇතිය නිසා ඒ යන යන වාරයක් පාසා අපෙන් සුද්ධ කරගන්න ඕනේ. අපි ඊයේත් කතා කළේ අර යනවා ගිහම් බුදුහාඳුර කියන මේ උපාදාන නොකර ඉන්න. සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න ආයෙත් ගියා. ඔන්න ආයෙත් ඇල්ලුවා. ඔන්න ආයෙත් තරමුණක ලං වුණා. ආවන ආයෙත් ග්‍රහණය කළා. කියන ඔන්න සතියෙන් පෙන්ලා දෙනවා. පෙන්ලා දුන්නට පස්සේ ඔන්න ප්‍රඥාව ඉදිරිපත් කළා ආපස් ආපසර ගන්නවා. අර නිදහසට අර අධ්‍යක්ෂක සරල භාවයට ආතතියෙන් තොර භාවයට ඔන්න නැවතත් හිත ගන්නවා. මේ වගේ තමයි යන්න තියෙන්නේ. එහෙනම් භාවනාත් කරන්න, ඒ කියන්නේ අවස්ථාවක් ලැබුණාම ඉඳගෙන භාවනා කරන්න, ඒ භාවනා කරද්දී හිතට නිදහසේ ඉන්න දීම පමණයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් නගලන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා තරම් මොකක්වත් වෙහෙසිලා හිතට බලෙන් කරන්න අවශ්‍ය නැහැ. හොඳට වාඩි වුණා. හිත මොහකටවත් අරමුණකට යන්න යන්නේ නැත්තම් හිත තියෙන්නේ බොහොම නිදහසේ නම් එක අරමුණක්වත් ග්‍රහණය කළා නැත්තම් එහෙම්ම ඉන්න දෙන්න. ඒ ඒ ඉඳීම තුල ඇතැම් වෙලාවට එතනම හැදෙන සමාධියක්. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඔය ඔය සමාධිය තමන්ම තේරුම් ගන්න තියෙන්නේ නිවැරදි විපස්සනා සමාධියක්. සමාධියට කලින් අපේ හිතේ යම්කිසි ආතතියක් තිබුණා නම් ඊට සමාධි වුණාට පස්සේ අපේ සමාධියෙන් එළියට ආවට පස්සේ හිතේ ස්වභාවය බැලුවොත් අර තිබිච්ච ආතතිය පොඩ්ඩක් හරි අඩු වෙලා තියෙන්න ඕනේ. නැත්තම් අපි හිත ආතතිගත වෙනවා නම් සමාධිය හරහා ඒ කියන්නේ වැරදිලා. අපි මොකක් හරි දඟලලා තියෙනවා. සාමාන්‍ය හොඳ නිවැරදි විපස්සනා සමාධියක සමාධියෙන් එළියට ආවට පස්සේ ලොකු මේ සැනසීමක් නැත්තම් සංසිඳීමක් ලොකු තෘප්තිමත් භාවයක් ආතතිය තොරවීමක් වගේ දෙයක් තමයි හැඟෙන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නය මේක පොදු ධර්ම කරුණු ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ දිනේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබ වහන්සේ පැවසුවේ සතියෙන් අරමුණකට නොබැඳී සිටි විට තෘෂ්ණාව සකස් නොවන බවයි. ප්‍රශ්නය දැක්කොත් දැක්කා පමණයි ලෙස සතිමත්ව අරමුණු වලට නොබැඳී සිටින මොහොතේදී අවිද්‍යාව ඇති වන්නේ නැතිද? එසේනම් අවිද්‍යාව සකස් වන්නේ අරමුණේ නාම කොටස වරහන් ඇතුළේ සංඥා වේදනා වැනි හඳුනා ගන්නා අවස්ථාවේද තෙරුවන් සරණයි. පොඩ්ඩක් අය කියන්න මට තිතරම් පැහැදිලි. ඊයේ දිනේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බොහන්සේ පැවසුවේ සතියෙන් අරමුණකට නොබැඳී සිටින විට තෘෂ්ණාව සකස් නොවන බවයි. අහන ප්‍රශ්නය දැක්කොත් දැක්කා පමණයි ලෙස සතිපත්ව අරමුණු වලට නොබැඳී සිටින මොහොතේදී අවිද්‍යාව ඇති නොවන්නේද? ඔව් මෙහෙමයි. ඇත්තටම يعني අතනින් අදහස් වෙන්න ඒ මොහොතේ අපි අලුතෙන් අවිද්‍යාව ඇති කරගන්නේ නැහැ. නමුත් එතනින් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන් අපි තුල අවිද්‍යාව දුර වෙලයි කියලා. මොකද මේ රහත් වෙන කම්ම ඉතින් අපි තුල අවිද්‍යාව තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් අර අනුසය කෙලස් තියනවාය, ආශ්‍රව ධර්මයන් අපි ගාව තියනවාය කියලා පොඩි හැඟීමක් තියාගන්න ඕනේ. නැත්නම් අපි එක පාටම අදි탁සේරුවට එනවා. දැන් ඔක්කොම ඉවරයි. අවිද්‍යාවක් නැහැ, මොකක්වත් නැහැ. දැන් උන් දැන් රහත් වෙලා කියලා. ඊට වඩා හොඳයි මේ දැන් නම් කෙලස් නැහැ. හැබැයි කොයි වෙලාවෙ එළියට එයිද දන්නේ කියලා පොඩ්ඩක් ඉතින් සූදානම් ශරීරයෙන් එන්නයි තියෙන්නේ. එහෙනම් අපි දැනට මේ වර්තමාන මොහොතේදී මේ අවස්ථාවේදී ඔන රාගයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් ඇත්තෙත් නැහැ, හිතේ මුලාවක් ඇත්තෙත් නැහැ. හිත බොහොම සැනසෙල්ලෙත් ඉන්නවා. හැබැයි මොකක් හරි මීට වඩා මට්ටමකදී කෙලස් එන්න පුළුවන්. අපි තුමු කවුරු හරි ඇවිල්ලා ඔන්න බයින්න පටන් ගන්නවා. හොඳොන් දැන් මෙතන කීප දෙනෙක් නැගිටින්න පටන් ගනීවි. <laughs> එතකොට ඔන්න දේශය විශ්සෙනවා. මේ දැන් නම් මුකුත් නැහැ. දැන් නම් කට්ටිය බොහොම සාන්ත දාන්තව ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ ඒ කියන්නේ මේ අපේ කෙලෙස් වල ඇවිස්සෙන්න පුළුවන් ඒ මට්ටම දැන් ටික ටික වෙනස් වෙගෙන වෙනස් වෙගෙන තමයි යන්නේ. ඉස්සෙල්ලා ඔන්න පොඩ්ඩ හොස්ස ළඟින් මැස්ස යනකොට කේන්ති යනවා. දැන් එච්චර ප්‍රශ්නයක් නැහැ. දැන් හැබැයි ගිහිල්ලා වැහුවොත් ඔන්න කේන්ති යනවා. <laughs> අන්න ඒ වගේ ටික ටික අර ඒ අපේ අපිට ඒ කේන්ති යන්න තිබිච්ච හැකියාව පොඩ පොඩ අඩු වෙවි යාවි. අවිද්‍යාව පොඩ පොඩ අඩු වෙවි යාවි. හැබැයි ඉතින් මේ රහත් වෙනකම්ම කෙලස් තේනවා කියන පදනමේ ඉන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ පමණයි. කාට හරි එතකොට වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඔව්. Oh. එක දිගටම ඒ කියන්නේ කැඩෙනවා කිව්වේ. ඒ කියන්නේ අතපසු වෙන්න ඉඩ කඩනවා කියනවා. නමුත් වටාගෙන යනවා. නමුත් ඊට බාහිරව තමයි මට ඒකේ ප්‍රතිඵල දෙන්න තියෙන්නේ මගේ අනික් ක්‍රියාකාරකම් කරද්දී පාවීමක් සිද්ධ වෙන ඒ කියන්නේ ගොඩක් ඒවා කරන්න උනන්දු වෙන එකම නමුත් අනිත් පැත්තෙන් පොඩි දෙයකටත් සිද්ධියක් එක්ක ඒ කියන්නේ ඒකට බොරි වෙන ගැතිය කියන්නේ කැගෙන ගතිය වැඩි වෙලා තියෙනවා. මට පොඩ්ඩක් හදලා ගන්න ඕනේ කොහොමද? කොච්චර කාලෙක භාවනා කරනවද? අවුරුදු දෙකක් විතර දිගටම භාවනාව කරනවා. පහක් විතර නම් ටික ටික කළා. ඔව්. දැන් කියන්නේ සක්මනේදී මොකද්ද අත්දකින්න ඔය කිව්වේ? වම දකුණ කරගෙන යනවා. කරගෙන යනවා නමුත් එහෙම වචන පාවිච්චි නැතුව අවශ්‍ය වුණොත් විතරයි නැත්නම් පාවිච්චි. අරමුණත් එක්ක යන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ ඉඳගෙන ආනාපාන සතිය වඩන්නේ. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඉතින් මුලදී ඔහොම තමයි. ඒ කියන්නේ මුලදී අපේ හිත සංවේදී වෙනකොට පොඩි දේවල් දැඩිව දැනෙනවා. ඒක වළක්වන්න බෑ. ඊට පස්සේ ටිකක් ඉතින් ඕක හැදිලා එන්නේ විපස්සනා පැත්තකින් තමයි. ඒ නිසා කියන්නේ තව ටිකක් ඉතින් ඉවසීමෙන් යන්නයි වෙන්නේ. ටික ටික ටික අපේ අරමුණු වල ස්වභාවය තේරෙන්න තේරෙන්න يعني මේකේ තියෙන يعني අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවය අපිට පාලනයකින් තොර ස්වභාවය තේරෙන තේරෙන තමයි අර මේවට ඔරොත්තු දෙන ගතියක් හැදෙන්නේ. ඊට මෙහාදී හිතේ සමාධිය වර්ධනය වෙන මට්ටම් වලදී හිත සංවේදී වැඩි. පුංචි දේ දැඩිව තේරෙන ගන්නවා. ඉතින් එනිසා හැබැයි ඕනනම් පොතක් පොතක් පතක් නම් කරගත්තට කමක් නැහැ. වෙලාව තියෙන වෙලාවකට පොඩ්ඩක් විපස්සනා පැත්තෙන් ඒ කියන්නේ ත්‍රිලක්ෂණය ගැන කතා කරන ස්වභාවය නැත්තම් ඔය පටිසමුපාදය ගැන දේශනා කරන දේවල් වගේ දේවල් පොඩ්ඩක් හිත මේ ගැන පොඩ්ඩක් ඇසුරක් තියාගන්න. එතකොට අපිට අර තාම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් නැති දෙයක් පොඩ අහලා හරි වැටහිමක් තියාගන්න පුළුවන්. මොකද අපිට නැත්තම් හිත කෙලිම සමාධි පැත්තක් විතරක් දියුණු කරනකොට වගේ පොඩි සිද්ධීන් උනත් බොහොම බරපතල විදිහට දැනෙනවා, හැඟෙනවා, කම්පන ස්වභාවයක් වගේ එනවා. මොකද හිත පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යන්නේ. ඕක නොකරත් බෑ. يعني පිරිසුදු වෙන්නමත් ඕනේ. සමාධියක් හැදෙන්නමත් ඕනේ. හොඳට සමාධිමත් හිතක් පිරිසුදු හිතක් තමයි හොඳට ඊළඟට අපි මේ දේවල් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්නේ. ඉතින් ඒක හදාගන්නත් ඕනේ. නමුත් මේ හදන කාලෙදී දේවල් පොඩි දේවල් වුණත් දැඩිව දැනෙනවා. ඒක වළක්වන්න අමාරුයි. හින්දා අර පොතකින් පතකින් වගේ දෙයකින් පොඩ්ඩක් හිතේ අර සමබරතාවය ප්‍රඥාව පැත්තක් නිකන් తాවකාලිකව හදලා තියාගන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. ඔව් ඒක තමයි. සාමාන්‍යයෙන් ඔකට කතා කරන්නේ يعني සාමාන්‍යයෙන් ඒ ඒ ආයතනය මත පිහිටපු විඥානයක් තමයි අපිට තියෙන්නේ. අපි හිතමු ඔන්න හෙන් රූපයක් බලනකොට ඔන්න චක්කු විඥානය හරහා හොඳට විඥානය බැහැගෙන තියෙනවා, පතිට්ඨිත වෙලා තියෙනවා, පිහිටලා තියෙනවා. ඊළඟට කණෙන් සද්දයක් අහනකොට ඔන්න ඒක අපි කැමැත්තෙන් උමනාවෙන් අහනවා නම් ඔන්න මේ සෝත විඥානය හොඳට පහළ වෙලා ඒ මත පිහිටලා තියෙනවා. ඉතින් මේ වගේ අපේ ආයතනය ඇසුරු කරන අරමුණ අරමුණට අනුව අරමුණ අපි හොඳට ඇසුරු කරනකොට ඒ මත පිහිටලා එතන එතන පහළලා තියෙනවා. ඉතින් මේක තමයි ක්‍රමානුකූලව ඇත්තටම මේ විභා මේ භාවනාදී වෙන්නේ. අපි මේ මොකක් හරි අනිත් ආයතන වලට අවධානය යොමු කරන්නේ නැතුව අපේ ප්‍රකට වෙන එක ආයතනයක් තෝරගන්නවා. අපි තුන් දැන් මුලින්ම යන්නේ අතරම කාය විඥාන මට්ටමකට. දැන් ඔන්න පිම්බීම හැකලීම වගේ දෙයක් ගත්තොත් කාය විඥානේ ඍජුවම තේරෙන්නේ. ඔන්න මේ කාය විඥාණයට සිද්ධ වෙන දේ බල බල ඉන්න. නැත්නම් කාය විඥාණයට මුල් වෙච්ච ඒ අරමුණට සිද්ධ වෙන දේ. ඇති නැතින ස්වභාවය වශයෙන් ඔන්න ටික ටික ටික ටික මේ අපිටම මේ රූප ධර්මය ටික ටික දැන් මේ වෙනස් වෙන ගතිය මේ ඇතිලා නැතිලා නැහැටි ඔන්න තේරෙන්න ගන්නවා. තේරෙන්න තේරෙන්න තේරෙන්න තේරෙන්න මේ විඥාණයට අර බැස ගන්න පුළුවන් හැකියාව තමයි අඩු වෙන්නේ. බැස ගන්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන් අඩු වෙච්ච මට්ටමකදී හිත පිහිටන්න බැරි ගතියක් විඥාණයට පිහිටන්න බැරි ගතියක් තමයි ඇති වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ මට්ටම කතා කරනවා අපපතිත්‍ිත විඥානයක් කියලා. පිහිටියේ නැති විඥානයක්. ඉතින් පිහිටියේ නැති විඥාන මට්ටමක් විපස්සනාවදී හැදෙන්න පුළුවන්. අපපතිත්‍ිත විඥානය කියලා කියන්නේ ඒ අපපතිත විඥානය ගැන බුදුන් වහන්සේ ලස්සන්ට නෑ නෑ මේ දැන් විශේෂයෙන්ම ඔය උපය කියලා සූත්‍රයක් එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කන්ද සංයුක්තයේදී. එතෙන්ද හරිය ලස්සන්ට ඔය සිද්ධ වෙන ක්‍රියාවලිය පෙන්නනවා. බුදුහාඳුරෝ කියන මේ විඥානය එක්ක රූපයක් අසුරු කරන්න ඕනේ. එක්ක වේදනාවක් අසුරු කරන්න ඕනේ. එක්ක සංඥාවක් අසුරු කරන්න ඕනේ. එක්ක සංස්කාරයක් අසුරු කරන්න ඕනේ. දැන් අපි හිතමු යම්ස කෙනෙක් ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරනකොට ඔන්න රූපය ඇසුරු කරන් තමයි ඉන්නේ. දැන් මේ රූපයක් ඇසුරු කරගෙන ඔන්න නිරන්තරයෙන්ම ඔන්න විඥානය පවතිනවා. දැන් අපි වේදනාවන් ගණන් ගන්නෙත් නෑ, සංඥාවන් ගණන් ගන්නෙත් නෑ, සංස්කාර ගණන් ගන්නෙත් නැහැ. මූලිකත්වය දෙන දෙන රූපයකට. ඔන්න රූප ධාතුවක් තමයි යන්නේ. අපි තුමු පටවි ධාතුව මුල් කරගෙන ඔන්න මේක බල බලා බල බලා ඉන්නකොට යම් අවස්ථාවකදී මේකේ තියෙන මේ ආදීනව තේරෙන්න ගන්නවා. මේක මේ ඇතුළේ නැතිලා නැහැටි තේරෙන්න ගන්නවා. මේක පෙළෙන ස්වභාවය තේරෙන්න ගන්නවා. මේකේ අපිට කිසිම පාලනයක් නැති බව තේරෙන්න ගන්නවා. මේ තේරෙන්න තේරෙන්න තමයි නිබ්බිදාවක් පහළ වෙන්නේ. ටික ටික ඔන්න අරමුණ අර අරමුණේ බැහැලා নিমග්න වෙලා දැඩිව ආකර්ෂණය වෙලා තිබිච්ච ගතිය වෙනුවට දැන් අරමුණේ තිබි අරමුණෙන් මේ විඥාන ස්වභාවය නැත්නම් මේ සිත දැනුවත් භාවය ටික ටික ඈත් වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න වගේ ගන්නවා. ඒතකොට බුදුහාඳුර කියනවා රූප ධාතුයක් හෝ භික්කවේ භික්කවේ රාගෝ පහීනෝ හෝති. දැන් මේ රාගේ ප්‍රහාණය වේගන යන්නේ. පහීනෝ හෝති. රාගස්ස පහනා වච්චිතදාරම්මනං පතිත්ථා විඥානස නොහෝති. දැන් මේ රාගය සම්පූර්ණයෙන්ම හොඳට මේක ගැලවිලා ගැලවිලා දුරලා දුරලා ගිය වෙලාවකදී යම් මට්ටමකදී ඔන්න පතිත්ථිත විඥානයක් එන්න බැරි වෙන්නම මේ රූපයට ඒ කියන්නේ විඥාණයට බැස ගන්න තිබිච්ච ඒ පදනම කැඩලා යනවා. ඒ අරමුණ සිඳෙනවා. අරමුණ සිඳුණා නම් අන්න හිතට පිහිටන්න බෑ. විඥාණයට පිහිටන්න බෑ. වොච්චිතදා රම්මනම් පතිට්ඨා විඥානස නොහෝති. පතිත්‍ත්‍විත විඥානයකට ඉන්න හැකියාවක් නැහැ. තං අපතිට්ඨං විඥානං අවිරූල්හං. දැන් මේ සාමාන්‍යයෙන් හරමුණකට බැහැගත්තට පස්සේ තමයි එතන තමයි හොඳට විඥානය බැසගෙන පිහිටලා වර්ධනය වෙන්න ස්වභාවයක් තියෙන්නේ. නමුත් දැන් අන්න විඥාණයට බැස ගන්න තැනක් නැති වුණාට පස්සේ එතන වර්ධනය වෙන්නත් බෑ යාට. වර්ධනය තැනක් නැහැ. පිහිටන්න තැනක් නැහැ. අවිරෝල්හං අනබිසංකච්ඡ විමුත්තං. මෙතන මේ සංස්කරණයක් දැන් කරන්න හැකියාවකුත් නැහැ. මොකද දැන් අරමුණක් ඇත්තේ නැහැ. බහින්න තැනක් නැහැ. පිහිටන්න තැනක් නැහැ. ඔන්න විඤ්ඤාණයට වර්ධනය වෙන තැනක් ඇත්තෙත් නැහැ. සංස්කරණයක් කරන්න විදිහකුත් නැහැ. ඉතින් සංස්කරණයක් කරන්නත් බැරි නම් බහින්න තැනකුත් නැත්නම් ඉන්න තැනකුත් නැත්නම් අන්න හිත ඒ විඤ්ඤාණ ස්වභාවය සම්පූර්ණ විමුක්ත වීමක්. తాවකාලිකව හරි මෙතන මේ නිදහස් වීමක් සිද්ධ වෙනවා. අනුමි සංකච්ඡ විමුක්තං. විමුක්තත්තා ඨිතං. දැන් මේ මේ විදිහට හිත නිදහස් වුණා නම් දැන් ආයෙත් මේකට අපිටම පොඩි හරි කාලයකට මේ தත්ත්වය රැඳුණා කියලා. ආයි රාගයක් ආවේ නැහැ, දේශයක් ආවේ නැහැ, මෝහයක් ආවේ නැත්තම් මෙයාට දැන් කොහෙවත් යන්න ඕමනාවක් නැහැ. දැන් තියෙනවන්න තිති ස්වභාවයක්. දැන් තියෙනවන්න නතර වෙච්ච ස්වභාවය. විමුක්තත්තා තිතං. නිදහස් වුණා, විමුක්ත වුණා, අරමුණක් එකක්වත් නැහැ. දැන් රාගය ප්‍රහීන වෙලා තියෙන්නේ. අන්න මෙතන නතර වුණා. විමුක්තත්තා තිතං. තිතත්තා සන්තෝසිතං. දැන් මොකක්වත් නැතිව ඇතුළතම තෘප්තිමත් භාවයක් හට අරගෙන. මුත්තත්තා ටිතන් ටිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. දැන් මේ සතුටු ස්වභාවය තුළ එයා ඉන්නවා. වෙන අරමුණක් ඇසුරු කරන්නෙත් නැහැ. පූර්ණ තෘප්තිමත් භාවයක් වගේ දෙයක් තියෙනවා. හිතේ ඒ නිසා මොකුත් ආතතියක් නැහැ. හිතේ චංචල ස්වභාවයක් නැහැ. සැලීමක් නැහැ. මේ ඝර්ෂණයක් මොකක්වත් නැහැ. බොහොම සංසිඳිලා ශාන්තව නිදහසේ තියෙනවා. තිතත්තා සන්තුසිතං තන්සුති දත්තාන්න පරිතස්සති. අපරිතස්සං ඒව පච්චත්තං ඒව පරිනිබ්බායති. මේන මේ වෙලාවේදී හිතේ තියෙන නිවීමක්. ඉතින් මේ தත්ත්වය තමයි යෝගාවචරයේ විටින් විට අත්දකින්න. මේ පස්සනාවේ යනකොට ඔය වගේ අපි අරමුණ කියන අරමුණේ ත්‍රිලක්ෂණය දකින්න දකින්න දකින්න යම් යම් අවස්ථාවලදී ඔන්න නිබ්බිදා පහළ වෙනවා. ඔන්න ආයි මේ අරමුණේ නිදහස් වෙනවා. ආයතන නිබ්බිදා පහළ වෙනවා. ආයත අරමුණේ නිදහස් වෙනවා. ඉතින් මේ මේ වගේ දේවල් තමයි අත්දැක දැක යන්නේ. ඒතර මේ පතිට්ඨිත ස්වභාවය අයින් වෙවි අපතිට්ඨිත ස්වභාවයකට තමයි හිතපත් වෙවි පත් වෙවි යන්නේ. නෑ. එතන ඔය කියන එතන කියන සතුට මට තේරෙන විදිහට ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය සතුටක් කියන්නේ අපි තුම අපි කැමති කෙනෙක් දැක්කා. කැමති දැක්කම ඔන්න මගේ දරුවා දැක්කා. කාලෙකින් දැක්කේ අවුරුද්දකින් තමයි දරුවව දැක්කේ. කියලා ලොකු සතුටක් නිකන් ඒ අරමුණු තුලට බැහැගෙන නේ සතුට වෙන්නේ. යාව වැළඳගෙන සතුට වෙන්නේ. අරමුණු තුල ලං වෙලා සතුට වෙන්නේ. මෙතන එහෙම එකක් නෙමෙයි කතා කරන්නේ. මෙතන තියෙන්නේ ඊට වඩා මේ කියන්නේ අරමුණකින් තොර ස්වභාවයකින් යන්නේ. එතන තියෙන සතුටක් ගැන බුදුහාඳුර කියන්නේ එතන තියෙන්නේ අර තණ්හාව හරහා ආව සතුටක් නෙමෙයි. දැන් මේ කතා කරන්නේ. ඊට වඩා වෙනස් සතුටක් ගැන. නේද? <laughs> මොනක්වත් නැත්තම් කොහෙද ඉන්නේ? ඔව්. නෑ ඇත්තටම ඉතින් ඕකට නම් දෙන්න පුළුවන්. ඉතින් අපිට නිවන කියලා කියන්න පුළුවන්. ඉතින් ඔතන කියන්නේ අපි ඔතන නමකට වඩා අපි මෙන්න මේකය නිවන ඕන දැන් මම නිවන් දැකලා කියනකට වඩා එතෙන්දිත් අපි තණ්හාවක් නැති කරගන්නේ නැත්නම් එතෙන්දි මාන්නයක් ඇති කරගන්නේ. ඊට වඩා හොඳයි මේකෙදි කෙලස් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් අරමුණ හිත තියෙනවා. ඉතින් මේ අරමුණක් ඇත්තෙත් නැහැ. කෙලෙස් ඇත්තෙත් නැහැ. නිමිති ස්වභාවයක් ඇත්තෙත් නැහැ. දේශයක්, රාගයක් මොකක්වත් නැහැ. එතෙන් පිරිසුදු භාවයක් තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන ඕක කියන්නේ නිවන කියන එක හොඳම අත්දැකීම එන්නේ කෙලින්ම රාග ద్వේෂ මෝහ සම්පූර්ණයෙන් දුරු වීම. අපි ඔතෙන්ට තමයි ඇත්තටම ඉලක්ක කරගන්න ඕනේ. අපි ඊට මෙහාදිතුන් ඔය ෂණ මාත්‍ර වශයෙන් නිවීමක් අත්දකින්න පුළුවන් වරදක් නැහැ. ඒක තමයි ටික ටික ටික ටික වර්ධනය වෙන්නේ. හැබැයි අපේ එල්ලේ තියෙන්න ඕනේ සම්පූර්ණයෙන් රාගය දුරු වීමක්, සම්පූර්ණයෙන් ද්වේෂය දුරු වීමක්, සම්පූර්ණයෙන් මෝහය දුරු වීමක්. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මොහක්ඛයෝ නිබ්බාන. ඔහොමනේ බුදුහාඳුර අත්ක්වන්නේ. ඒ නිසා අපි එතෙන්ට තමයි ඉලක්ක කරන්න ඕනේ. හැබැයි ඊට මෙහා මට්ටමේදී ෂණ මාත්‍ර වශයෙන් හිත කෙලසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒ ඒ ඒ නිදහස තේරුම් ගනිමින් ඒ කෙලසුන්ගෙන් රහිත හිත ඒ චිත්ත ස්වභාවය තේරුම් ගනිමින් තමයි ඒකේ වර්ධනයට ඉඩ දෙන්න තියෙන්නේ. ඒකේ වර්ධනය අපි කරගෙන යනවා. එතකොට අන්න අපි විනාඩියක් කෙලසුන්ගෙන් රහිතව ඉන්නවා. විනාඩි දෙකක් කෙලසුන්ගෙන් රහිතව ඉන්නවා. විනාඩි තුනක් කෙලසුන්ගෙන් රහිතව ඉන්නවා. ඉතින් මේ தත්ත්වය තමයි වර්ධනය කරන්න තියෙන්නේ. කියන්නේ ඒ தත්ත්වෙ ගොඩක් වර්ධනය වුණාම තමයි මාර්ගඵලයක් වගේ ලැබෙන්නේ. ඒක තමයි පොඩ්ඩක් බුදුහාඳුර හිටියා නම් අහන්න තියුණා. මේ ඔව් තීර වශයෙන් වෙන එක අතර සෑහෙන නිකන් ලොග් ස්කේල් එකේ වගේ ලොකු පරතරයක් තියෙනවා නේද සාරා. ෂණ මාත්‍රේ නම් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. කරනකොට අත්දකින්න පුළුවන්. ඔව්. තීර වශයෙන් වෙන එක කියන්නේ සෑහෙන දැනෙන දෙයක්. එහා තියෙන ඒ කියන්නේ සෑහෙන මේ එහා තියෙන දෙයක් විදිහට නේද සාරා තේරෙන්නේ. ඔව් මටත් හිතෙනවා අර එහා තියෙන දෙයක් කියලා යනකොට අපි වැඩේ කරනවා. <laughs> ඒ නිසා බුදුහාමුදුරුවොත් එනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේත් මුල් කාලෙදී ඔය සෝවාන් සකදාගාමි අනාගාමි ඒවත් කියලා නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් සුත්තනිපාතේ වගේ පොත්වල කෙලින්ම රහත් මට්ටමම විතරයි කියලා තියෙන්නේ. පසු කාලයේ හැබැයි තමන්ගේ ශ්‍රාවකයන් මේ එක එක ඊට වඩා අඩු මට්ටම් වලදී ඉන්න බව තේරෙනවා බුදුහාඳුරන්ට. මේ ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔන්න මේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මේ රහත් මට්ටම විතරක් නෙමෙයි ඔන්න ඊට මෙහාදී අනාගාමි මට්ටමක් තියෙනවා. ඔන්න ඊට මෙහාදී සකදාගාමි මට්ටමක් තියෙනවා. ඔන්න ඊටත් මෙහාදී සෝවාන් මට්ටමක් තියෙනවා කියලා ඔන්න මේ විදිහට විස්තර ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ නිසා ඔය අර මම කියපු මේ මොකක්ද අර සෝවාන් වීමේ සෝවාන් වෙච්ච කෙනෙක්ද තියෙන්න පුළුවන් ලක්ෂණ ගැන අපි කතා කළේ. අන්න ඒ සූත්‍රයේම කෝසම්බේ සූත්‍රයේම උදාහරණරෝ කියන ඔය කතාව. කියනවා මේ ශ්‍රාවකයන් යම් අවස්ථාවක මේ තමන් මෙන්න මේ වගේ මට්ටමකට පත් වෙලා කියලා තේරුම් ගත්තොත් ඒ අය මේ තව ඉස්සරහට යන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ හින්දා ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් වශයෙන් තමන් වහන්සේ මේ දේවල් මුලින් කියන්න මැලි ස්වභාවයක් දක්වුවා කියලා කියනවා. ඊට පස්සේ හැබැයි මේ ටික ටික ඒ ඒ ජනතාවගෙත් මේ ඒ පසුකාලීන ශාසනයට එකතු වෙන අයගේ හැකිය මේ නැත්තම් මොකද්ද සතුටින් හින්දාද නැත්තම් මොකක් හෝ හින්දා ඒ හේතුව නිසා හැබැයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙළ ගස්සලා පෙන්වනවා. මෙන්න මේ වගේ මට්ටමක් තියෙනවා. මෙන්න මේ වගේ මට්ටමක් තියෙනවා කියලා පෙළ ගස්සලා පෙන්ලා තියෙනවා. ඒ වගේම හරිම මේ තවත් ඔගේ රසවත් තැනක් තියෙනවා. ඔය මහානාම ශාක්‍ය රජතුමා ඇත්තටම සෝවාන් හෝ සකදාගාමි මට්ටමක හිටපු කෙනෙක්. නමුත් එතුමා දැනගෙන ඉඳලවත් නැහැ තමන් මේ ඔය මට්ටමේ ඉඳලයි කියලා. එයාම ඇවිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ මම මේ රජ කෙනෙක්. ඉතින් මට මේ ඇත් ගාලේ ඉන්න වෙනවා, අස් ගාලේ ඉන්න වෙනවා. මට යුද පිටියට යන්න වෙනවා. රටේ නැති ප්‍රශ්න. ඔය ඕවා අස්සේ ඉන්නකොට මම මැරුණොත් මට මොකද වෙන්නේ? දැන් ඕක ඇත්ත වශයෙන් එයා දන්නවා නම් සෝවන් වෙලයි කියලා. එයාට ඉතින් ඕක අහන්න ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඉතින් මේ මේ බයෙන් අහන්නේ. බයෙන් අහන්නේ මේ මැරුණොත් එහෙම මේ ප්‍රශ්න තියෙන අස්සේ මම ආයෙත් අපායට යන්න ඉඩ තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ නෑ ඔබගේ ඒ මරණය ඒ වගේ මට්ටමකට යන්නේ නැහැ. මේ ඊට වඩා දියුණුවක් ඔබතුමා තුළ තියෙනවා කියලා ලස්සන උපමාවන් වලින් මේ සෝවාන් ශාක්‍ය රජතුමාට මේ මේ කවුද මහානාම ශාක්‍ය රජතුමාට ඉතින් කරුණ පහදලා දෙනවා. ඉතින් ඒ වගේ මේ කියන්නේ ඒ කාලේ පවා ආර්යයන් වහන්සේලා ඉඳලා තියෙනවා මේ තමන් ආර්ය භූමියේ ඉන්න බව නොදැන. බුදුරයන් වහන්සේත් ඒවා හෙලි කරනවා වෙනුවට තව තව බුදුරයන් වහන්සේ මේ තව තව කෙලෙස් දුරු කිරීම සඳහා ශ්‍රාවකයන් උනන්දු කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක අරහත්ත්වයෙන් මෙහා ප්‍රශංසා කළා නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් කියලා තියෙනවා ඔන්න දැන් මේ අනිත් අනිත් භික්ෂූන් වහන්සේලාට කියනවා ඔන්න අපි තුමු කවුරු හරි බ්‍රාහමණයෙක් එනවා. ආවට පස්සේ ඔන්න එයා ඇවිල්ලා ඔන්න සාකච්ඡාවක් කළා හොඳට කටයුතු කතා කළා ඔන්න එයා යනවා. හොඳට පැහැදිලා යන්නේ. භික්ෂුන් වහන්සේලාට කියනවා අන්න අරයා දැන් මෙන්න මේ මට්ටමින් යන්නේ. ආයි නම් මේ ලෝකෙට එන්නේ නැහැ. ඔහොම කියලා ඉතින් අර කියනවා. හැබැයි ඒ අයව තව තව උනන්දු කරනවා මේ මාර්ගේ යන්න. ඉතින් ඒ නිසා මමත් හිතන්නේ මේ අපි නිවන කියන එක අපි කෙලින්ම සම්පූර්ණයෙන් රාගය දුරු කර ගැනීම, ද්වේෂය දුරු කර ගැනීම, මෝහය දුරු කර ගැනීම කියන ඉලක්ක හරහා යනවා නම් ටික ටික ඉතින් අපි කෙලස් අඩු වෙන මාර්ගේ යන්නයි තියෙන්නේ. ඒ ඒ ඒ කරුණු තුන එතන නැහැ. එතන නැහැ උනාට ඔය රතන සූත්‍රය හැම කියන්නේම කියනවනේ. කෙලින්ම කියනවා මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන තුන ගැලවිලා යනවා කියන එක එතන කියනවා. ඔව්. හොඳයි. සාමාන්‍යයෙන් උතනෝය අපතරිත විඥානය ගැන කිව්වාම දැන් අපි ප්‍රායෝගික වශයෙන් ගත්තාම ගොඩක් වෙලාවට සාකච්ඡාවලදී මතුවෙන දෙයක් තමයි යෝගාවචරය කියන්නේ. දැන් ආනාපානය කරන් යනකොට හිස් තැනක ඉන්නවා. හිස් තැනක ඉන්නවා සබ්දයක් ඇහෙන්නේ නැහැ මොකක්වත් නැහැ. එතකොට ඒ විඥානයේ පිටල නැහැ කිසිම හිටිය එක පිළිලා නැහැ එතකොට. ඊට පස්සේ සමහර අය කියන දෙයක් තමයි දැන් ගියාම යම් කිසි කාල සීමාවක් තියෙනවා මේකේ මොකක් වුණාද කියලා දන්නේ නැහැ. ආනාපානෙ කරා යනකොට දන්නේ නැහැ. එතන ඒ ગેප් එකේ ગેප් එක තුල මොකක්ද වුනේ කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම ඉන්ද්‍රිය විශේෂයකට බද්ධ වෙලා නැහැ. දැන් මේ වගේ තැනක් ගත්තාම එතකොට අපිට මේ වගේ දෙයක් අපතේ විඥානය කියලා වගේ ගන්න පුළුවන්. මං හිතන්නේ. ඒ කියන්නේ අපිට ওই මට්ටමක් ඒ කියන්නේ අපිටම ආනාපාන සතියේ යනකොට ඔය ආස්වාසයයි ප්‍රස්වාසය අතර තියෙන හිඩසදී උනත් ඔය වගේ මට්ටමක් ගන්න පුළුවන්. නමුත් මෙතන සාමාන්‍යයෙන් අපපතිරිත විඥානයක් කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ හොඳට ත්‍රිලක්ෂණේ වැටහිලා ඒ හරහා රාගේ, ద్వේෂේ, මෝහේ නැත්නම් උතන විශේෂයෙන්ම රාගේ. දැන් ඔය උපේ සූත්‍රයේදී හැම උදාහරණ කියන්නේ රාගස්ස පහන. රාගේ ප්‍රහාණය වීමක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම නම් හිතනවා මේ ත්‍රිලක්ෂණයේ වැටහීමක් කරහා තමයි කෙනෙක් ඔය සාමාන්‍යයෙන් කතා කරන විමෝක්ෂ මුඛ කියලා කතා කරන්නේ ශුන්්‍යතා නිමිත්තප්පන් හිත කියලා. ඒ විමෝක්ෂ මුඛ ආසන්න වෙන්නේ මේ ත්‍රිලක්ෂණයේ වැටීම හරහා. මොකද අර ලස්සන්ට බුදුහාඳුරෝ ඒ විපස්සනා මාර්ගය විස්තර කරනවා. අපිටම කොටස් පහකින් ඔය විස්තර කරපු තැනක් තියෙනවා දුස්සීල සූත්‍රයේදී එහෙම. බුදුහාඳුර කරන කෙනෙක් හොඳට සීලයක් රකින්නවා නම් සීලය මත පිහිටියාම ඔන්න එයාට සමාධියක් හැදෙනවා. ඔන්න සමාධියක් හොඳට තියෙනකොට ඒ සමාධිය මුල් කරගෙන ඔන්න සමාධිමත් හිතෙන් මේ දේවල් නිරීක්ෂණය කිරීම හරහා ඔන්න යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙනවා. ඇත්ත ඇති සතියෙන් තේරෙන්න පටන් ගන්නවා. යථාභූත ඥාන දර්ශනයක් හොඳට වර්ධනය වෙනකොට ඔන්න එතන නිබ්බිදාවක් පහළ වෙනවා. මේක මේ ධර්මතාවයක් වශයෙන් එකකට එකක් පෙළ ගැහි පෙළ ගැහි එනවා. මේ යථාභූත ඥාන දර්ශන නිබ්බිදත්තාය. හොඳට මේ ඇත්ත ඇති සතියෙන් තේරෙනකොට ත්‍රිලක්ෂණය වැටහෙනකොට කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි හොඳට ත්‍රිලක්ෂණය වැටහීම. ත්‍රිලක්ෂණය වැටහෙන්න වැටහෙන්න ඔන්න නිබ්බිදාව පහළ වෙනවා. මේක ආයේ එයා හිතුවත් නැතත් ඒ දේ වෙනවා. ක්‍රමානුකූලව ඒ දේ වෙන්න පටන් ගන්නවා. නිබ්බිදාව පහළ වුණා නම් නිබ්බින්නම් විරජ්‍යති. නිබ්බිදාව පහළ වුණා නම් අන්න අරමුණ කෙරෙහි විරංජනේ වෙච්ච ස්වභාවයක්. ඒ අරමුණේ රසය නැති වෙච්ච ස්වභාවයක්. අරමුණ නිකන් බොඳ වුණා වගේ ස්වභාවයක්. ඒ ගැන තිබිච්ච ඇල්ම දුරු වුණා ගතිය ස්වභාවයක්. නිබ්බින්නම් විරජ්‍යති. විරාගා විමුච්ඡති. දැන් ඔන්න මේ විරාගයේ හරහා තමයි විමුක්ත වෙන්නේ. ඒ විරාගයේ පහළ වීම හරහා තමයි හිත නිදහස් වෙන්නේ. එතකොට මේ ක්‍රමානුකූලව විපස්සනා ස්වභාවයකින් ප්‍රඥා මුල් කරගෙන වැඩෙන රටාවක් තියෙනවා. ඉතින් ඊට මේ ඉබඳු මට්ටමක තමයි අපිට කතා කරන්න නිවැරදි හිත අරමුණු ඇසුරු නොකරන කෙලිම අපපතිත්‍ිත මට්ටමක් කතා කරන්නේ ඔන්න ඔය වගේ මට්ටමකදී ඊට මෙහා අර අරමුණ සියුම් නිසා අපිට මොකක්වත් අහුවෙන්නේ නැහැ කියන එක මට හිතෙන්නේ එතන සතියේ අඩුමාවක්. අරමුණ සියුම්ුණා නමුත් මේ සියුම් භාවය තේරුම් ගන්න තරම් සතිය තාම තියුණු නැහැ. හැබැයි හොඳට එතන සතිමත් වෙමින් ඉන්නකොට හිත රඳවගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. මේ ඒ නිසා අර වගේ මට මේ හුඟක් මේ මෙච්චර මට්ටමකට දාන්න බෑ. ඒ කියන්නේ අර කතා කරන අපතිත්ත විඥාන මට්ටමක්, අනිදසන විඥාන මට්ටමක් කියන්නේ හොඳට ත්‍රිලක්ෂණේ වැටහිලා ඒ යන ක්‍රමානුකූල ගමනක එන මේ කතාවක් ප්‍රතිඵලයක් ඒක ඒ නිසා මේ සමත මට්ටමකින් නැත්නම් එක අරමුණක් නොදෙනී යාම මට්ටමකින් කතා ගන්න බෑ. හොඳයි. ඔව්. විපස්සනා මට්ටම. ඔව්. ඔව්. පුළුවන්. වෙන්න පුළුවන්. ඒ වගේ මට්ටම්වලදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට උදේවය බලබලා ඉන්න මට්ටමකදී උදේවය හොඳින් බලබලා වෙන අරමුණු කිසිවක් නැහැ. හොඳට දැන් මේ උදේවය බලන මට්ටමක් විතරයි සම්පූර්ණයෙන්ම හිත ඇසුරු කරන්නේ. ඒ වගේ මට්ටමකදී එන්න පුළුවන්. චනමාත්‍ර වශයෙන් එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉතින් චනමාත්‍ර මට්ටම වර්ධනය කරන්න ඕනේ. ක්ෂණ මාත්‍ර මට්ටමින් වැඩුණා කියන එක ප්‍රමාණවත් නැහැ. ඕක තව තව නැවත නැවත එන්න දෙන්න ඕනේ. එන්න දිදී එන්න දිදී වර්ධනය කරන්න ඕනේ. වෙන්න පුළුවන් ඉතින්. ලොකු දෙයක් නෙමෙයි. නෑ ඒ කියන්නේ විමුක්ත ස්වභාවයක් හිතට එන්න පුළුවන්. නමුත් එතනින් ඉතින් ඒකකින් ප්‍රමාණවත් නැහැනේ. ඒකයි ඔය සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ කනික නිරෝධය හරි මොකක් හරි වචනයක් කියනවා. මේ ඔය සයාඩෝ ඌ පඬිතු සානස එහෙමත් ඔකට වචනයක් කියනවා මේ කියන්නේ අපේ විපස්සනාවේ නිර්ලිමින් ඉන්නකොට ඔය වගේ ෂණමාත්‍ර වශයෙන් හිත නිදහස් වෙනවා. ෂණමාත්‍ර වශයෙන් අර වගේ අරමුණ ඇසුරු නොකරන ස්වභාවයක්පත් වෙනවා. ඒ ෂණමාත්‍ර ස්වභාවය තව තව වර්ධනය වෙන්න ඕනේ. තව තර වර්ධනය වෙවි වෙවි වෙවි වෙවි තමයි සම්පූර්ණ විමුක්ත භාවයට යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය ඔය මට්ටම ඊළඟට ආයෙ බලන්න ඕනේ කොහොමද මම විනාඩියක් නැත්නම් අපි දැන් උනේ ඔන්න තප්පර 5යි නම් ඊළඟ පාරදී බලන්න ඕනේ විනාඩි තප්පර 10ක් කරන්න. ඊළඟ පාර බලන්න ඕනේ තප්පර 20ක් කරන්න. ඔන්න විනාඩියක් කරන්න. විනාඩි දෙකක් කරන්න. ඔය කරන්න කරන්න කරන්න තමයි ඔන්න සමාධියක් වශයෙන් ඔන්න අනිමිත්ත සමාධියක්. තසුඤ්ඤත සමාධියක්. කියලා ඔන්න සමාධි මට්ටමක් වශයෙන් ඔන්න දියුණු කරනවා. දියුණු කරන්න දියුණු කරන්න තමයි ඔන්න හිතේ ගතිය හැදි හැදි එන්නේ. ඉතින් ඒත් ඉතින් කෙලස් තියෙනවා. ඒකයි. ඉතින් කෙලස් දැන් අපේ අපේ ඉලක්ක වෙන්න ඕනේ කෙලස් දුරු කරන්න. හැබැයි ඒ ඒ මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ ඒ මට්ටමේ ඉඳන් ආයෙ කෙලස් දුරු කරන්න ඕනේ. හිත ඔන්න අනිසිත ස්වභාවයේ පවත්නවා. ඒ පවත්වන්නේ සෑහෙන්න ගැඹුරු සමාධියකින් නෙමෙයි බොහොම ස්වාභාවිකව පවත්වන. ඔන්න කෙලස් එනවා. දැන් දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ. නෑ මුලදී මම හිතනවා භාවනා මට්ටමේ තමයි අහුවෙන්නේ. මුලදී හොඳට يعني <clears throat> සමාධියක් එක්ක හොඳට යන ඔය වගේ ක්‍රමානුකූලව යන ගමනකදී මුලදී ඉඳගෙන නැත්තම් සක්මනේදී සක්මනේදීටත් වඩා හුඟක් ඉඳගෙන වගේ තමයි හුඟක් යෝගාවචරණي අත්දකින්න කියලා කියන්න පුළුවන්. නමුත් ඒක හොඳට බහුලීකృత කරන්න කරන්න තව තව වර්ධනය කරන්න කරන්න ඕන සමාධියක් වශයෙන් දියුණු වෙනවා. ඔන්න කෙනෙක් ඉන්නවා අපි හිතමු කෙනෙක් ඔන්න කතා කරනවා ඔන්න ස්වාමීන් වහන්සේ මේ විදිහට ගියා. ඔන්න දැන් මම අරමුණක් ඇසුරු නොකර ඔන්න මට දැන් විනාඩි පැය කාලක් ඉන්න පුළුවන්. කිසිම නිමිත්තක් හිතට එන්නේ නැහැ. හිතේ සිහිත් ස්වභාවයක් තියෙනවා. මුලින් මම ගාන්ට උදේවය බලබලා හිටිය ඔන්න මට කම්පන චංචල ස්වභාවයක් මතුවෙනවා. ඒක දිහා හොඳට බලබලා ඉන්නවා. බලබලා ඉන්නකොට හින්න හිතපත් වෙනවා මෙන්න මේ වගේ තත්යකට. අන්න ඒ අනිමිත් ස්වභාවය මම ඔන්න ඉන්නවා පැය කාලක්. ඔහම සාමාන්‍යයෙන් කට්ටිය කියනවනේ. ඉතින් එහෙම ඉන්න එක තමයි ටික ටික වර්ධනය වෙන්න ඕනේ. ඒක වර්ධනය කරන්න වර්ධනය කරන්න සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න තමන්ට يعني මේවා ඇසුරෙන් තමන්ට තේරෙනවා මේ తত্ত্বය මේ કૃතිමව හැදිච්ච එකක් දැනට තියෙන්නේ. දැනට ඔන්න මම මේ සමාධිය කරහයි මේ தත්ත්වය ගන්නෙ. බැරිද මට මේක ටිකක් අඩු සමාධි මට්ටමකින් ගන්න. ඔන්න තව මේක බහුලීකృత කරන්න ඕනේ. ඔන්න බලන උත්සාහ කළා. මේ දැන් හුඟක් මේ වමනාවෙන් ඉරමනිය ගොතාගෙන අත් දෙක තියාගෙන ඇස් දෙක පියාගෙන මේ ගන්න தත්ත්වය. මට පුළුවන් ද ටිකක් සැහැල්ලුවෙන් අඩු සමාධියකින් අඩු ගැඹුරකින් ගන්න. හැබැයි ඒක ගන්න හදනකොට ආයි අර අපිටම කලින් එයාට පුළුවන්කම තියුණා පැය භාගයක් හොඳින් ඉන්න මොකද අර නිකන් ෆ්‍රිජ් එකේ දැම්මා වගේ තියෙන්නේ. මොකද වැහිලානේ සම්පූර්ණයෙන්ම වෙන ඒවට ගහන්න විදිහක් නැහැ. හැබැයි දැන් වීරය අඩු කරපු ගමන් ආයි කෙලස් එනවා. හිතා ගිහිලා ආයි අරමුණු ගන්නවා. හැබැයි එතන ප්‍රඥාවෙන් ඉදිරිපත් කරන්න ඕනේ. අන්න ප්‍රඥාවෙන් ප්‍රඥාව ඉදිරිපත් කර කර ආයි ආපසර ගන්න ඕනේ. ආපසු නිදහස් කර ගන්න. ඒක කරන්න කරන්න කරන්න කරන්න දැන් කෙලෙස් දැන් අපේ දැන් අර කලිනුත් කතා කළේ බුදුහාඳුරෝ කියන්නේ මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි කියලානේ. නමුත් මේ පිරිසුදු භාවයට ඉන්න බැරි ඇයි? හිතේ ආශ්‍රමයන් දෙනවා. හිතේ කෙලස් තියෙනවා. ඉතින් ඒ ගිහිලා අල්ලනවා. පරණ පුරුද්දට අල්ලනවා. අපි අල්ලන්න දීලා ඒ පුරුද්ද පොඩ්ඩක් දුර්වල කරනවා. අල්ලන්න දෙනවා ඒ පුරුද්දේ ඔස්සේ වර්ධනය වෙන්න නොදී ඒකට ඒ ඔස්සේ අපි යන්න නොදී පොඩ්ඩක් ආයේ ඒකට ඒ පොඩ්ඩක් නිදහස් කරගන්න. ඔන්න පොඩ්ඩක් ඒ පුරුද්ද දුර්වල වෙනවා. ඉතින් මෙහෙම වෙන්න වෙන්න යම් වෙලාවක ඔය කෙලස් වලින් කරනේ බලපෑම පොඩ පොඩ දුර්වල වෙනා නම් දැන් අර කලින් තරම් අපි හිර කළා තියාගත්තේ නැතත් මෙයාට පුළුවන් වෙන්න ඕනේ දැන් නිදහසේ ඉන්න. දැන් අපි දුමු පුංචි ළමයෙක්ව අපි හික්මවනවා. ඉතින් පුංචි ළමයාට හික්මවද්දි මුලින් මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. ඉතින් ගහන්නත් ඕනේ, බයින්නත් ඕනේ, තරවටු කරන්නත් ඕනේ. රටේ දේවල් කළා තමයි මිනිස්සුව හදාගන්නේ. ටික කාලයක් කාලයක් යනකොට එයාටම තේරලා අපි තුමු එයා දැන් වැඩි දඟ කරන්නේ එයා දැන් ඉන්නවා ටිකක්. දැන් ඉතින් ආපි ආයිත් කෙවිත අතට ගන්න ඕනේ නැහනේ. බනින්න ඕනේ නැහනේ. දැන් මිනිස්සයා හැදිලානේ. අන්න ඒ වගේ තතියක් තමයි මෙතනත් තියෙන්නේ. දැන් ඔන්න හිත දැන් ටිකක් හික්මිලා. හිතේ කෙලස් ටිකක් අඩු වෙලා. අන්න යාම ස්වාභාවිකවම ඉන්න ඉන්න පටන් ගන්නවා. ඉන්න පටන් ගන්නවා කියන්නේ කෙලස් වල අඩුවීමක්. නිරූපණය වෙනව එතන. හැබැයි තාම ඉතින් තියෙන්න පුළුවන්. ඒකයි අර කිව්වේ දැන් කෙලස් يعني අපි ඉස්සෙල්ලා නම් නිකන් ඉන්න බෑ මේක යනවා. නමුත් ටික ටික ටික දැන් මේ කටයුත්ත කරන්න කරන්න අන්න යාට නිදහසේ ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම තමයි අපේ නිරූපණය වෙන කෙලස් වල අඩුවීමක්, හිතේ නිවීමක්, නැත්තම් රාග දේශ මොහයන්ගේ අඩුවීමක්, හිත නිස්කලංක වීමක්, නිදහස් වීමක්, පැහැදිලි වීමක්, අරමුණු ආවත් වැඩිය රැඳෙන්නේ නැතුව යෑමක්, හිතේ සංඥා අඩුවීමක්, ඇතුලේ කතාව අඩුවීමක්, ඔන්න ඒ වගේ දේවල් වලින් ඔන්න තමන්ගේ හිතේ පිරිසුදු භාවයක් ටිකට තේරෙන්න ගන්නවා. එතකොට ප්‍රශ්නේ උනේ මොකද්ද? <laughs> ඔව්. හරි. හහ හරි. හරි හරි. දැන් ඊට පස්සේ එදිනෙදා අපි සතිය පැවැත්වීම තුළින් අපේ කෙලෙස් ටික ටික ටික ටික අපි අඩු කරගන්නවා. හරි හරි. ඔව් ඇත්තටම මම දෙකම අවශ්‍යයි. ඒ අපේ සමාධිය දුර්වල නම් හුඟක් වෙලාවට හිතේ අර සංසිඳිච්ච ගතිය නැති නිසා අප්‍රමාණව ඔක එන්න ගන්නවා. ඒ කියන්නේ සතිය සතිය විතරක් අරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එතෙන්දි පොඩ්ඩක් ඔන්න ආයෙත් ලද ලද වෙලා දුන්න සමාධියත් පොඩ්ඩක් හදලාගෙන හදාගෙන තියන් ඉන්නවා. එතකොට අර හිතවිලි ආවත් එන එන වේගය අඩුයි. එතකොට නිකන් මේක ටක් ගාලා යන්තම් මුල් මුල් මට්ටමේදීම තේරෙන නිසා කපා ගන්න පුළුවන්. අර කිව්වා වගේ හැත්තරම කෙලස් කැපීම හුඟක් වෙලා අපට ওই පරයන්ක වෙලාවේදී කෙලස් එන්නේ අපි ලෑස්ති පිටේ ඉන්නේ. කෙලස් එන්නේ නමුත් අපි එදිනෙදා කටයුතු කරද්දී තමයි මේ ඔක්කොම කට්ටිය අවදි වෙලා එන්නේ. එතන සතියෙන් ඉන්නවා නම් එතන එතන තමයි කරන්න තියෙන්නේ. එතන එතන තමයි තත්ත තත්ත විපස්සති. එතන එතන විපස්සනා කරන්න ඕනේ. එතන එතන අපි හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඔන්න එතන එතන අවධානයෙන් ඉන්නවා නම් ඔන්න හිතේ කෙලස් කැපීමක් කෙලස් අඩුවීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව අර පරයන්කෙදී අර අපි ගත්ත සමාධි ස්වභාවය. දැන් මේ ඒ සමාධි ස්වභාවය මට බැරිද මේ අනිත් කටයුතු කරද්දිත් ගන්න. එච්චර ගැඹුරු සමාධියක් නොවෙන්න පුළුවන්. නමුත් අර අරමුණු ඇසුරු නොකරන ස්වභාවය. රාග ద్వේෂ මොහොලින් තොර ස්වභාවය. හිතේ පැහැදිලි ස්වභාවය පුළුවන්ද කියලා බලන්න ඕනේ අපි මේ අනිත් කටයුතු කරද්දිත් පවත්වන්න. මොකද අපි හිතමු ඔන්න අපි අතු ගන්නවා. අතු ගන්නවා කියන එකට ලොකුවට මේ මනසේ සම්බන්ධයක් නැහැනේ. ඒක ඉතින් මේ හිමීට කරගන්න පුළුවන්. පුළුවන් Tamanට නිශ්ශබ්ද මනසක් තියාගෙන, පැහැදිලි මනසක් තියාගෙන, වැඩි අරමුණක් ඇසුරු නොකරන මනසක් තියාගෙන ඔන්න අතුගාන කටයුත්ත කරන්න. අන්න වගේ අපි මේ සාමාන්‍ය එදිනදා කටයුතු වලදී බලන්න ඕනේ අන්න අනිශ්චිතව හිත පවත්තමින් මේ දේ කරන්න පුළුවන්ද. අන්න ඒ හරහා තමයි මට නම් හිතෙන්නේ මේ අනිශ්චිත භාවය හිතේ තව තව වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඊට අමතරව මේ ඒක ස්වාභාවිකව කරන්න පුළුවන්. දැන් මම මේ අර සමාධියකින් හිර කරගෙන තද කරගෙන නෙමෙයි. කෙලස් අඩුවීම නිසා ඔන්න දැන් මෙයා ඉන්නවා විනාඩි 10ක් විතර යන්තම් නිසල්මනේ ඉන්නවා. ආයෙත් ගිහලා මාක්කරේ අල්ලනවා. ඔන්න මං එතෙන්දී ඔන්න විපස්සනාවක් කරා. නැත්නම් ප්‍රඥාව පාවිච්චි කළා. ආයෙ නිදහස් කරගන්නවා. ආයෙත් එයා සාමකාමික ඉන්නවා. ආයෙත් ඔන්න මාක්කරේ අල්ලනවා. ආයෙත් නිදහස් කරගන්නවා. ඉතින් ওই විදිහට එතන එතන එතන එතන විපස්සනා වෙන්න ඕනේ. එතන එතන ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න ඕනේ. කියන්නේ ඒ බඳු ක්‍රම හරහාම තමයි අපිට කියන්නේ ආයි දැන් භාවනාව කියන්නේ කොය මට්ටම් වලදී ඉඳගෙන කරන්න ඕනේ හිටගෙන කරන්න ඕනේ කියලා බෙහෙදයක් නැහැ. මුළු මුළු උදේ නැගිට්ට මොහොතේ ඉඳන් නිදාගන්න යනකම් අපි හිත ගැන අවධානයෙන් ඉඳිමින් හිතේ පහළ වෙන කෙලෙස් ගැන වැටහීමක් තියාගෙන වැඩ කරද්දිත් හිත දිහා බලන්න ඕනේ. දැන් මේ කතා කරද්දි මට මාන්නයක් එනවද? ඒක මම බලන්න ඕනේ. නැත්තම් මං අහුවෙනවා. ඕගොල්ලෝ කතා කරද්දි මේ මේ දන්න බව පෙන්වන්නද මේ අහන්නේ ප්‍රශ්නේ කියලා බලන්න ඕනේ. ගන්න අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒකයි මම කියන්නේ සක්මනේදී ඔය මට්ටම එනවා නම් අර සක්මනේදී දැනෙන අරමුණ හොඳට තියෙනවා. දැන් පාදයට හොඳට දැනෙනවා. නමුත් එතෙන්ට දාන්න අවශ්‍ය නෑ දැන්. හිතට පුළුවන් නම් මේ දැනෙන දෙයට හිත දාන්න නැතුව මේ ඍජු අරමුණට හිත දාන්න නැතුව හිතට පුළුවන් නම් නිදහසේ ඉන්න එතන ඒක තමයි මට හිතන්නේ වර්ධනය කරන්න තියෙන්නේ. මොකද කියන්නේ අපිට යන්න වෙන්නේ ඉස්සරහට අරමුණු දැන් අර සමාධියක් කරහා අපි අපි අනිත් ආයතනටි ඔක්කොම කපලා තියෙන්නේ. එක ආයතනයක් කරහා ගිහලා ඒකේ උදේවය දැකලා තමයි එතෙන්ට දාගත්තේ. නමුත් එබඳු පරිසරයක් නෙමෙයි සැබෑ ලෝකේ තියෙන්නේ. සැබෑ ලෝකෙන් අපි ඇහැරෙන්නට ඇහැට රූපත් පේනවා. සද්දත් ඇහෙනවා. ඔක්කොම තියෙනවා. එහෙම තියෙද්දිත් කොහොමද රහතන් වහන්සේ කෙනෙක් රාග දේශ මොහ වලින් තොරව පවත්න්නේ හිත? එතනට තමයි අපේ ඉලක්කේ තියෙන්න ඕනේ. බුදුහාඳුර කියන්නේ ඒකයි. මේ මේ අරමුණු නැති කරන්න බෑ අපිට. අපිට මේ එළියේ තියෙන විචිත්‍ර භාවය නවත්තන්න බෑ. ඒ විචිත්‍රභාවයේ තියෙද්දි අපේ කොහොමද රාග දේශ මොහයන් නැත්තම් ඔන්න හිත අනිසිත තියෙන්නේ. හිත අරමුණු ඇසුරු නොකර තියෙන්නේ. හිත නිස්කලංකව තියෙන හිත නිදහසේ තියෙන්නේ. ඒ පැත්තට තමයි ඒ කියන්නේ අපි මේ මේ ඔක්කොම මේ අතර බුදහාඳුර මේ දීලා තියෙන යන පාරට හුමනා කරන ආයුධ ටික තියෙන්නේ. ඉතින් මේ ආයුධ ටික පාවිච්චි කර කර පාවිච්චි කර කර හිතේ කෙලෙස් දුරු කර කර දුරු කර කර යන්නයි තියෙන්නේ. ටිකක් ආසන්නයි කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය <clears throat> අරමුණෙන් හිත අයින් වෙනීම නිබ්බිදාව පහළ වීමකට ආරම්භයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අරමුණක් ඇසුරු කරනකොට තමයි අපි තමයි මෙහෙම. දැන් මේ අරමුණ හොඳට ලං වෙලා බලනකොට මේක රතු පාටයි වගේ පේනවා. නමුත් ටිකක් ඈතට ගිහිලා බලනකොට මේක ඒ තරම් පේන්නේ නැහනේ. අර ඒ වගේ අරමුණෙන් ටිකක් ඈත් වීමක් උතන නිරූපණය වෙනවා. ඒක ගැටලුවක් නෑ. එතෙන්දී අපි නැවතත් කියන්නේ අපිටම දැන් මෙතෙන්දී අදහස් වෙන්නේ හිත පිට අරමුණු වලට ගිහිලා භවනාව පටන් ගත්ත කාලේ වගේ හිත නන්නත්තර වීමක් නෙවෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ හොඳට මං මුලින් අරමුණ දිහා බල බල ඉන්නවා. කාලයක් ඔන්න යනකොට හිත ක්‍රමානුකූලව අරමුණෙන් ඈත් වීමක් තේරෙනවා. නිකන් පාවෙනවා වගේ තේරෙනවා. දැන් අරමුණ ඇසුරු නොකරනවා වගේ තේරෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී ආයේ බලෙන් මේ අරමුණට දාන එක සුදුසු නැහැ. එතෙන්දී කරන්න තියෙන්නේ මේ යන විදිහට ඉඩ දෙන්න තියෙන්නේ. හොඳට හිතට නිදහසේ යන්න දෙන්නයි තියෙන්නේ. දැන් ටික ටික ටික නිද්දා ස්වභාවයක්, හරමුණෙන් අයින් වෙන ස්වභාවයක් හිතේ මතුවෙන්න පටන් අරන්. ඒ රටාව තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ. ආපහු මෙතෙන්ට එනවාද? ආපහු අරමුණ ගන්නවද? ඒක තමයි. ඒක පාටකින් මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ පදම හැදෙනවා න පොඩ්ඩක් අයින් වෙනවා. ඊට ආයෙත් ඔන්න මෙයා ටිකක් මේක බලනවා. ආයෙත් ඔන්න අයින් වෙනවා. මෙයාගේ ඉතින් කියන්නේ එක පාටම ඔන්න මේ සම්පූර්ණයෙන්ම මේක දිගටම ඉන්නව නෙමෙයි. ආපහු ගිහිලා ආයෙ අසුරු කරනවා ආයෙත් ඒක තේරලා ආයෙත් අයින් වෙනවා ආයෙත් ඒකට යනවා ආයෙත් බල බලා ඉන්නවා ආයෙත් ඔන්න තේරලා ආයින් අයින් වෙනවා එimhe රටාවකින් තමයි යන්නේ. ඒක ගැටලුවක් නෑ. මේ කියන්නේ අපිට එකපාරට මේවා සිද්ධ වෙන්නේ පොඩ පොඩ පොඩ පොඩ මේ මේ ධර්මතා ටික සකස් වෙවි සකස් වෙවි එන්න ඕනේ. හොඳයි. එහෙනම් මම හිතනවා අද අපේ සෑහෙන සාකච්ඡාවේ නිරත වුණා. අපි නැවතත් හවස 5ට ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙනවා. සියලු දෙනාම එතකොට සෑහෙන්න උනන්දුවෙන් සාකච්ඡා නිරත වීම සම්බන්ධයෙන් පින් දෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. එන්න කියන. හොඳයි.